තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චක්කාරමේ දෙක්කවේ අමිය වංචා අග්ගඤ්ඤා රක්ඛඤ්ඤා වංසඤ්ඤා පුරාණං සම්තින්නං සම්තින්න කුම්බා නසින් නසංකීයන්ති නසංකීයේ සම්ති අප්පටි කුත්තා සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤෝහි කතමේ චත්තාරෝ ඉද භික්ඛවේ භික්ඛු සන්තුෂ්ඨෝ හෝති ඉතරී තරේන චීවරේන ඉතරී තර චීවර සන්තුෂ්ඨියාච වන්නවාදී නැච චීවර හේතු අනේසනං අප්පතිරූපං ආපඤ්ඤති අලද්ධාශචීවරං නපරිසස්සති ලද්ධාශචීවරං අගතිතෝ අනුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති කායච පනෛතරීතර චීවර සන්තුට්ඨියානේ වත්තානුක්ඛංසේති නෝ පරං වන්දේති යෝනි තස්ස දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං විච්ඡති භික්ඛවේ භික්ඛු පුරාණේ අග්ගඤ්ඤේ අරිය වංශේ පිටෝති ශ්‍රද්ධාවන්ත තීනතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේ විසින් සවැත් නුවර ජේතවන මහා විහාරයේදී 40000ක් භික්ෂු සංඝයා වහන්සේ අරිහත් ඵලයේ පිහිටුවමින් දේශනා කරන ලද මහා ආර්ය වංශ සූත්‍ර දේශනාවට අයත් සූත්‍ර පාඨයකයි ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්ට යෙදුනේ. පූජ්‍යපාද මීකලාවේ විනීත ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය ආරාධනයක් ලැබුණා අද මේ දිනෙහිදී ආර්ය වංශ දේශනාවක් පවත්වනු මැනවි කියලා කොළොන්නාව දීපතිස්ස මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන නාතික භාවනා වැඩසටහනට වර්ෂයක් කිරීම නිමිත්තෙන් අද දින සීල භාවනා වැඩසටහනටයි ආරාධනා කළතුනේ මේ දෙකම එකාසු කරලයි අද මේ දික්ෂේන භාවනා මධ්‍යස්ථානයේ ධර්ම දේශනේ පැවැත්වෙන්නේ අද මේ ධර්මශාලාව විශාල වශයෙන් සීපිරිසකින් පිරී ඉන්නා දකිනකොට විශාල සතුටක් ඇති වෙනා පමණක් නෙමෙයි දේව ආරාධනයේ කොට අපි සිහිපත් කරනවා ඒ ආශිකුරා දෙවි දේවතාවොත් මේ දහම් දෙසුමද සමන් දෙසුවා කියන ආරාධනය මේක පෙර ආර්යවංශ දේශනාවක් මෙහි ස්ථානයේ පවත්වලා තියෙනවා මේ දේශනාවට අදාළව අද මේ තැනැත්තන දේශනාව තවත් ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන් ධර්ම ශ්‍රවණ ආනිසංසය ගැන වැඩි විස්තරයක් අපේ ප්‍රකාශ නොකරන අතර දේශනාව සවිස්තරව දැක්විය යුතු බැවින් ඒ සඳහා කාලය අප වෙන් කර ගන්නවා ආදිවන්ත දේශනාව ඈතාපීඨේ පටන් සිංහල දීපයෙහි බොහෝම ජනප්‍රිය දේශනාවක් ඇටියට අටකතාවක කරුණවලින් පැහැදිලි වෙනවා එක්තරා විහාරස්ථානයක ගවරවාල අංගන කියන විහාරස්ථානයක කිෂ්ණමත් භික්ෂුන් වහන්සේලා වස් එළඹුණා අදමසකට වරක් දැමින් ආර්ය වාක්‍ය දේශනාව එහි පැවැත්ුණා දිහිතේදී විශාල පිරිස එක්කාස වෙනවා මේ දේශනාවට සවන් දෙන්න. අද වාගේ පැයක් දෙකක් නෙමෙයි මුළු රාත්‍රියම ධර්ම දේශනාවේ පැවැත්වෙනවා. එක්කනා පින්දපාතික ස්වාමීන් වහන්සේ නමක් ධර්මාශ්‍රමයට පැමිණි වෙලාවේ ශාලාව සමීපේවත් දෙද නැතුව ශාලාවෙන් පිටතට මේ පිටකට බණහමේ අන්ධකාරයේ කිය ස්වාමීන් වහන්සේට රාත්‍රියේ මැදියම් කාලයේ පොළොක් දැක්කලා පයද ස්වාමීන් වහන්සේ දැඩි අදිෂ්ඨානයේ ඉවසාගෙන මේ පොළොව අල්ලාගෙන පසින් දුක දාලා ගැට ගහගත්තා ඒක මහා සංකමක් ස්වාමීන් වහන්සේ අදිස්ථාන කළා මා මේ අතන දේශනාව සරුවඥන් වහන්සේගේ සීමක දේශනාවක් නෛර්යානික දේශනාවක් ඒ ශක්ත්‍යානුභාවයෙන් මේ විස බසේවා කියලා හිතාගෙන යටි අදිස්ථානයෙන් නැසලී කාටක් නොවවා බණැසුවා අලියම් කාලේ දේශනාව නිමෙන්න කොටම ස්වාමීන් වහන්සේගේ ශරීරයේ විස සම්පූර්ණයෙන් විමත බහලා ගිය අතරත සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ගඵල තුනකින් අමා මහ නිවන අවබෝධ කළා. ධම්මකිරිස නැගී ගියාට පස්සේ දේශකයන් වහන්සේට පැමිණ කිව්වා ස්වාමීන් වහන්සේ ඊයේ ධර්ම දේශනා කරන තැනට ආව හොරෙක් අල්ලගත්තා කියලා. පසින් මොලේලා පෙන්නවා. හැමෝම කුදුම වුණා. ඇසුව ඇයි ඇවැත්න්නේ එක නොකියුවේ? ස්වාමීනි මේක කිව්වා නම් මේ ලක්ෂ සංඛ්‍යාත බණ පිළිසක අන්තරාවක් වෙනවානේ මං නිසා දේශනාවටත් බාධාවක් වෙනවානේ දැන් මේ කිසිවක් නැහැනේ මත් ලැබෙන්නේ තිබිච්ච අධිකමේ නොලැබී යන්නේ තිබුණනේ ප්‍රකාශ කළා නම් ස්වාමීනි ධර්ම දේශනාවේ නෛර්යානිකත්වය නිසා කර්මේසක් දැහැලා ගියා මගේ කෙලෙස් පිටක් දැහැලා ගියා කියලා පීචවාදී ප්‍රකාශ කළා. කාමුම්බද වාසී උපාසිකාව නම් උපාසිකාවක් ධර්ම දේශනය සඳහා සිතුල් පව ධර්ම ශ්‍රවණය සඳහා සිතුල් පව විහෙරට ගිහින් තියෙනවා. විශාල ඝන සම්නිපාතයක් බැවින් එතුමියට බණහඬ තරක් නැහැ. පුඩා කිරිදුන අසදරුවෙකුත් වඩාගෙන මේ බණහඬ ගියේ. මේ දරුවා ගහක් මුල සතක් පොවලා එතන කිසගෙන මෙතුමිය බණ ඇසුවා. රාත්‍රියේ නැදීම මාපිලෙක් ඇවිල්ලා මව්තුමිය බලා සිටියේම දරුවාට දක්ෂ කළ ගියා. දරුවා විෂමූර්තා වුණා. මාකුණිය හැඬුවේ වැලකුණේ නැතුව අවිස්ථාන කළා දිස් හතරේ අනන්ත ජාතිවල මේ මගේ දරුවන්ගේ අභාවයටපත් වෙලා තියෙනවා අපි මේ අහන ධර්ම දේශනේ ඒකාන්ත නෛර්යානික සරුවක් දේශනාවක් දැරින් මේ ධර්ම දේශනාවේ සත්‍යානුභවයෙන් දරුවා ශෝකර ගන්න ලැබේවා කියන දැරිය අධිෂ්ඨානයෙන් බණට කෑවා සැබවින්ම බණව සංයන කොට එතුමිය සෝවාන් ළඟ ඵල නිවන් සුව ලැබුවා දරුවා ළඟ කැවිලා සත්‍යයක් ත්‍යාග කළා මා අසෝ ධර්මයේ කාන්තෙන් ණයරියානිකයි මා බෝධි කළගත ධර්මයේ කාන්තෙන් ණයරියානිකයි ඒ ධර්මානුභාවයෙන් සත්‍යානුභාවයෙන් දරුවා සුව වේවා කියලා සත්‍යයක් ත්‍යාග කළා තද නිින්දකින් අවදි වුණා වාගේ දරුවා මිස පොළවට උදාගෙන ගිහින් දරුවා හිනා වගේ අවදි වුණා මේ තරම් පුදුම ආශ්චර්යයක් තවත් එක්තරා උපාතිකා මාතාවක් එතුමියක් බණහන් දෙය ආරිවංශ දේශනාවක්. මේ ආරිවංශ දේශනාව දේශනා කළ දේශකයන් වහන්සේලා තුන් නමක් සිටියා. කලින් සූත්‍ර දේශනාව එක නමක් අධ්‍යයනා කළ දවල් කාලේ. තව නමක් අටකතාව දේශනා කළා. ඊළඟට තමයි ධර්ම කපිතයන් වහන්සේ ධර්මාසනාරූඪ විස්තර දේශනේ පැවැත්වුවේ. ඒ දේශකයන් වහන්සේ ආර්යවංශ ප්‍රතිපදා තුනක් ප්‍රකාශ කරන නැගිට්ටා. නැගිටිනකොට මේ උපාසිකා බොහොම දුරදහන ඉඳලා ආවේ බණහන්දේ. එතනිය හයියෙන් සාගාල කිව්වා අපේ ආර්යයන් වහන්සේලා ප්‍රණීත පින්ද පාත වළඳලා සතුමඳුර දහයක් බෙහෙත් ගිලන්පත් වළඳලා මේ දේශනා කරන්න ඕනේ තැන නැගිටින්නේ කිව්වා. එතනියට එහෙමයි මෑණි නන් එකක් දේශනා කරන්නම් කියන හතරෙනි ආර්ය වර්ග දේශනේ පැවැත්වුවා. දේශනාවසානයේ තුමිය සෝවාන් මාර්ගඵල ධර්මසෝ ලැබුවා. මේ වාගේ ප්‍රවෘත්ති රාශියක් අප ඉදිරියේ තියෙනවා. ඒ කාලයේ රාජකීය රජමැති යමති ආදීන්ගේ සහයෝගයෙන් තමයි මේ දේශනාවල් පැවැත්වලා තියෙන්නේ. අද වාගේ සත්‍ය විපාක නීති ගුණේ නැහැ. නමුත් ඒ කාලේ මහා සංඝ වුණේ මහත් කලින් මහත් ගෝසා නගමින් මේ දේශනා පවත්වලා තියෙනවා. ඒ කාලේ අද වඩා මිනිස්සු බොහොම නිරෝගී, බොහොම බුද්ධිමන්තයි. ස්වාක වශයෙන් දෙතන දේශනාව තේරුම් ගන්න තරම් බොහොම ඥානය තිබුණා. අද කාලේ බණ අහන අඩුයි. එනිසා තමයි යමුරු දේවල් තේරුම් කරගන්න බැරුව ටිකක් යමුරු දේශනා කළොත් ඒ බණ යමුරු විදියේ කර්මකල ස්වභාවයෙන්නේ. නමුත් ඒ කාණේදී ආමේ ආර්යවංශ දේශනාව බොහෝම ජනප්‍රියත්වයෙන් ත්‍රවණය කළා තියෙනවා. අද අපි මේ ප්‍රකාශ කරන දේශනාවක් යමුරු වෙන්න පුළුවන්. නමුත් මේ දේශනාව අපි නැවත නැවත සීවර දහස් ආකාරයෙන් අහන්නට ඕනේ. සාකච්ඡා කරන්නට ඕනේ. මේ දේශනාව එහෙම පිටින්ම භාවනා මාර්ගයක්. දැන් අපි සලකා බලමු දේශනාවේ අභ්‍යන්තරය. ගක්ඛාරෝමී විච්ඡේවේ අරියවන්තා අග්ගඤ්ඤා රක්ඛඤ්ඤා වංකඤ්ඤා පෝරාණ අසංකින්න අසංකින්න කුබ්බා නසංකීයං නසංකී විච්ඡංකේ අපපතිකොට්ඨා සමනේහි බ්‍රාහ්මණේහි විඤ්ඤුහි මේ සූත්‍ර දේශනාව විස්තර කරන්නේ ඉස්සර ආනිසංස කතාවයි. සරුවඥන් වහන්සේගේ දේශනා විලාසයක් තියෙනවා ධර්ම දේශනාවක් පවත්වන්න ඉස්සර ධර්ම දේශනාවේ ආනිසංස කතා විදිහට කරනවා මහා කටිපට්ඨාන සූත්‍රයේ දෙසීමට කලින් ආනිසංස හතක් ඉදිරිපත් කළා මේ ආර්යවංශ දේශනේ විස්තර කරන්න මැදින් ආනිසංස 9ක් මෙහෙම දේශනා කළා මේ දේශනේ පැවැත්වුවේ 40000ක් සංඝ පිරිස ඉදිරියේ මේ දේශනයේදී කියන අත්අජ්ජාතයේ දේශනා කියලා අත්‍යඥාසය කියන්නේ සරුවඥන් වහන්සේගේ සිය කැමැත්තෙන්මයි මේ දේශනේ පැවැත්වුවේ. මේ දේශනය පැවැත්වීමේදී ආනිසංස නාමය කොහොමද? සක්කාය අග්ගඤ්ඤා ලෝභ අග්‍රයයි දන්නා ලද්දා වූ සක්කඤ්ඤා සිර රාත්‍රඥයි දන්නා වූ වංසඤ්ඤා වංශේත අයත්‍යයි දන්නා වූ හෝරාණා පෞරාණික වූ අසම්පින්නා කිසිම බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා ප්‍රතික්ෂේප නොකරන්නා වූ අසම්පින්න කුබ්බා අතීත කාලයේ බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා ප්‍රතික්ෂේප නොකරන ලද්දා වූ දසංකේ යන්තේ වර්තමාන කාලයේ බුදුරජාණන් වහන්සේගේ හා ශ්‍රාවකයන් වහන්සේගේ ප්‍රතික්ෂේපයකට ලක් නොවන්නා වූ නසංකේ විස්සංකේ මත්වානාගතේ පහළවන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ප්‍රතික්ෂේප කර නොලබන්නා වූ අපපතිකුත්තා සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤූහි බුදුපසේ බුදුමහරහත් ඥාන සමන්ත ශ්‍රමණ බ්‍රාහ්මණ උතුමන් විසින් ප්‍රතික්ෂේප කිසිසේ නොකරන්නා වූ සක්කාරෝ අනිවංසා මේ ආර්ය වංශය සතරක් ඇත්තාද එතන ආර්ය ආර්ය කියන්නේ කාටද බුද්ධාච පච්චේක බුද්ධාච තථාගත ශාවකාච බුදුවරයන් වහන්සේලා ආර්ය නම් වෙනවා. කසේ බුදුවරයන් වහන්සේලා ආර්ය නම් වෙනවා. තථාගත ශ්‍රාවකයන් වහන්සේලා ආර්ය නම් වෙනවා. ඒ ආර්යයන් වහන්සේලාටයි ප්‍රතිපදාවයි ආර්ය වංශ ප්‍රතිපදාව කියන්නේ. ශාස්ත්‍රීය වංශය, බ්‍රාහ්මණ වංශය, වෛශ්‍ය වංශය, ශුද්‍ර වංශය, ශ්‍රමණ වංශය, රාජ වංශය, කුල වංශය කියලා වංශ જાති හතක් තියෙනවා ලෝකේ. මේක අටවෙනි වංශයයි. එනම් ආහාරي වංශය. ආවිනම් මෙතන සංහම් කර මේදම් කර සරණම් කරාගේ නම් වශයෙන් ඇත්තා වූ සීල බුදුවරයන් වහන්සේලාගේ වංශයයි ආර්ය වංශය කියන්නේ. එවැනි ආර්යයන් වහන්සේලාට අයිති පිළිවෙත් ළඟයි ආර්ය වංශ ප්‍රතිපදානමින් හැඳින්වෙන්නේ. සීනේ ආර්ය වංශ ප්‍රතිපදාව සතුපත්ත්‍ය සන්තෝෂ භාවනා රාමකා නමින් හැඳින්වෙනවා. චතුප්පච්චේ සන්තෝෂ භාවනාරාමතා. මේ මේ ආර්ය වාක්‍ය ප්‍රතිපදාව ගැනයි දැන් ඉතින් කියවෙන්නේ. කතමේ චත්තාරෝ ලොවේති අතීතනාගත වර්තමාන තුන් කාලයේතම අග්‍ර වූ ශාස්ත්‍රඥ වූ වංශ එතයිතු වුණා වූ රාගින පෞරාණික වූ බුදු සසුනේ බුදු මහරහතන් වහන්සේලා විසින් ප්‍රතික්ෂේප නො වූ එවාගෙම දොහොත් මුදුනේ පිළිගනු ලැබූ මේ උත්තරීතර ආර්යවංශ ප්‍රතිපදා හතර නම් කවරේද? ඉද භික්ඛමේ භික්ඛු සම්පුත්තෝ හෝති ඉතරීතරේන ජීවරේන. ඉතරීතර ජීවර සම්පුත්‍යාච වන්නවාදී. මේ සතුනේහි සතර දුකින් මිදී නිවන්සෝ ලබනු පිණිස කතාවක් හඳ පෙරවා සසුන්ගත පරිදි වූ බුද්ධ පුත්‍රයන් වහන්සේලා ඉතරීතර ජීවරේන සම්පුත්තෝ හෝති උච්චවෝද ප්‍රණීතවෝද ලදඵලමේ ජීවරයේ සතුට වෙනවා. ඉතරීතර ජීවර සන්තුෂ්ත්‍යාක වන්නවාදී එසේ ඉතරීතර ජීවර සන්තෝෂය ගැන ගුණ කියන්නේ වෙනවා. මෙක ජීවර හේතු අනේතනම් අප්‍රතිරූපං ආපජ්ජති. ජීවරේ නිමිත්තෙන් අස්ස කුල දෝෂන 21 අන්වේෂණාදී නිත්‍යා ආගීලයක් වෙනකොටයි. අලද්ධාච ජීවරං නපරිතස්සති ජීවරයක් නොලබුණේ නම් තෘෂ්ණා නොකරයි. ලබ්ධාති ජීවරං අබ්බචිතෝ අමුච්චිතෝ අනද්ධාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති. ලැබුණු සිවුරක් ඇති තැන අගතිතෝ ලෝභයෙන් තොරව අමුච්චිතෝ සිහි මුලාවෙන් තොරව අනද්ධාපන්නෝ සංහා දිට්ඨියෙන් බැස නොගෙන ආදීනව දස්සාවේ මෙහෙත ආසාතලොත් ලැබෙන ආදීනව නුවණින් දැනගෙන නිස්සාරණපඤ්ඤෝ සතර දුකින් මිදී නිවන් සුව ලැබීමේ නුවණින් යුතුව පරිහරණය කරයි. කාචපන ඉතරීතර ජීවර සන්තුෂ්ඨිය නේවස්කා ලුක්ඛංසේති. මේ ඉතරීතර ජීවර සන්තෝෂයේ නිමිත්තෙන් ආත්මෝත්කර්ෂණයක් නොකරයි. ඒකෙන් තමන් උසස් කොට නොදක්වයි. නෝපරං ගම්හෙති අනුන් කෙලා නොදක්වයි. අනන්ත ගරහා නොකරයි. සෝහිතත් යෝහිතත් දක්ඛෝ අනලසෝ සම්පදානෝ පටිච්චසෝ උන්වහන්සේ එහිදී මනා පිහිනුවනි මනා දක්ෂ ලෙස සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වෙයි. අයං විච්ඡේ දිත්තේ දික්ඛෝ කෝරාණී අග්ගඤ්ඤ ආරියවන්තේ දික්ඛෝ මහණෙනි මෙන්න මේ භික්ෂුන් වහන්සේ පෞරාණික වූ අග්‍රයය ගන්නා ලද්දා වූ ආර්යවංශ ප්‍රතිපදාවේ දිහිතියේ වෙයි කියන එකයි සූත්‍ර පාඨයේ තේරුම. මේ වගේම තීන්ද පාඨය ගැන, සෙනසුන ගැන භාවනා රාමතා ගැන වෙන වෙනම ප්‍රකාශ වෙන්න තියෙනවා. අපි සලකා බලමු ජීවන සන්තෝෂය ගැන පළමුවෙන්. ජීවනයේ ජීවනයේ කියන්නේ වික්ෂුන් වහන්සේගේ පරිහරණය සඳහා ජීවිත පරිස්කාර හතරක් තියෙනවා. ඒන් පළමුවෙන් ජීවරයයි. ජීවර පින්දපාත සේනාසන ගිලාන අප්‍රාප්ත වෙනමින් ජීවිත පරිස්කාර හතරයි වික්ෂුන් වහන්සේට තියෙන්නේ. මේ චීවරයේ සම්බන්ධව බුදුරජාණන් වහන්සේ විවිධාකාර ශික්ෂාපද පනවලා තියෙනවා. ඒ චීවරයේ සම්බන්ධ ඇති ශික්ෂාපදයන්ට අනුව පිහිටා සිටගෙන චීවරයේ නිසා සංහා දිට්ඨි මාර්ග නූපදනාසේ භාවනා යෝගී වීමයි ඉතරේ කර චීවර සන්තෝෂය කියලා කියන්නේ. මේ පිළිබඳව තේරුම් ගන්න ඕනේ කරුණු කීපයක්. චීවරං ඥානිතබ්බං චීවර දෙත්තං ඥානිතබ්බං පංසුකූලං ඥානිතබ්බං සීවර සන්තෝෂෝ ඥාන සම්භෝ සීවර පටිසංයුක්තා නිදුසංගාමි ඥාන සම්භාණි මෙන්න මේ කාරණා දැනගත යුතු තියෙනවා සීවරේ සීවරේ කියන්නේ වික්ෂුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ නියම කළ හඳින පෙරවන පරිශාරයක් වික්ෂුන් වහන්සේට තියෙනවා සීවර જાති 9ක් කුදු සීවරයි වාස්තික සාධක සීවරයයි මුඛ කුංචන චෝලකයයි පරිස්කාර චෝලකයයි පච්චක්කරණයයි කන්දු පටිච්චාගයයි මෙන්න මේ සිවර කොම නමයක් තියෙනවා. තුන් සිවර කියන්නේ අදණය, කණිපට සිවර, දෙපට සිවර. වාර්ෂික සාටිකේ නම් වස්තාන හාල මාසෙ නියමිත නානකලේ. පච්චක්කරණය කියන්නේ අදට කුටුවට එලා ගන්න තියෙන ඇතිරිල්ල. මුඛ කුංචන චෝලකේ කියන්නේ මොහොන සිහදාන තුආයයි. කන්දු පටිච්චාද කියන්නේ ඇගේ කැකිල්ලක් කියනවා නම් අඳින්න තියෙන නානකලේ. පරිස්කාර ධෝනේ කියන්නේ වෙන කුඩා ලොකු කුඩා මේ ඉදුරුකඩ අංශකඩ කාත්‍රකාරි කියන්නේ දේවල් පෙරහන් කඩාලි දේවල්. මේ සියල්ලම වර්ග වශයෙන් නමයයි. ඒවට කැප ජීවන වර්ග කියනවා කොම හයක්. කොම කප්පාසික කෝසෙය කම්බල සාන භංග කියලා. කොම කියන්නේ කොමු පිළියෙන් කර ජීවරය. කප්පාටික කපු නූලෙන් කළ ජීවරය. හෝතය කියන්නේ කට පිළියෙන් කළ ජීවරය. සාන කියන්නේ හන පිළියෙන් කළ ජීවරය. එවාගෙම කම්බල කියන්නේ එළුලොම් ගැටලොම් ආදියෙන් කළ ජීවරය. භංග කියන්නේ මිශ්‍ර නූලෙන් කළ ජීවරය. මේවා හය සයාකාර ජීවරය නමින් හැඳින්වෙනවා. ඊට අනුලෝම වශයෙන් තවත් හයක් තියෙනවා. දුකූල, පත්තුන්න කඩ, සීනපත්ත, සෝමාරපත්ත, ඉද්දිජ, දේගදින්න කියලා. දුකෝල කියන්නේ දුහු චීවර නමින් චීවර වර්ග තියෙනවා. දැන් ඔය අකුරුසාදීන් හටගන්න චීවර දුකු දුකෝල නමින් හැඳින්වෙනවා. තීනපත්ත කියන්නේ තීන රටේ නිෂ්පාදනය කරන රෙදි වර්ග. පත්තුන්නපත්ත කියන්නේ පත්තුන්න දේශයේ නිෂ්පාදනය කරන රෙදි වර්ග. සෝමාර පත්ත කියන සෝමාර දේශයෙන් නිස්පාදනය කරන වෙදි වර්ග. ඉස්සෙජ කියන්නේ ඉරිදමේ පාත්‍ර ඉරිදමේ චීවර අක්ෂ පරිස්කාර. දේව දෙන්න කියන්නේ දෙවියන් විසින් දෙන ලද චීවර වස්ත්‍ර තියෙනවා. අර අනුරුද්ධ මහ රහතන් වහන්සේට දිව්‍යාංගනාවක් දිව සංගාවක් පංසු කුල වශයෙන් ගන්න තැන්පත් කරන්නේ කාදගොඩකට යාට කරලා ඒ වාගේ. මේ කියන 12 ආකාරයේ චීවරය දිස්සුන් වහන්සේට චීවරය සඳහා කැපවන්නේ. ඒ හැර වික්ෂුවට කැප නොවන තවත් හේතනවා අන්නේ තීර්ථකයන්ද සාධාරණ චීවර වර්ග 12ක්. කුස චීවර, වාප චීවර, කලක චීවර, ශේෂ කම්බල, කොත්තක, කම්ම, උලෝක පක්ක, කුක්ක දුස්ස, ලතා දුස්ස, හේරක දුස්ස, හදලි දුස්ස, වේග දුස්ස කියලා. මේවා 12ක් තියෙනවා. කුස චීවර කියන්නේ කුස තන වලින් හදාගන්න වැහැරි ඇඳුම. එවාගෙම වාක ජීර කියන්නේ කන පිටිවලින් හදාගන්න ලැහැලි සිවුර, ලැහැලි ඇඳුම. කලක ජීර කියන්නේ හෝටු වලින් හදාගන්න ඇඳුම. දේශ කම්බල කියන්නේ කිසිතින් ගොඩාගන්න ඇඳුම. කොස්තක කියන්නේ අර වගේ නියඳ වලින් හදාගන්න ඇඳුම. සම්ම කියන්නේ කමින් අර හදාගන්න ඇඳුම. උලෝක කාක කියන්නේ බකමුණු ක්‍රියාපත් වලින් හදාගන්න ඇඳුම. කුක්ක දුස්ස කියන්නේ දස්පතුලින් හදාගන්න ඇඳුම. ලකා දුස්ස කියන්නේ වැල් ගොතා හදාගන්න ඇඳුම. හේරක දුස්ස කියන්නේ එළුපක් ගොතා හදාගන්න ඇඳුම. එළුපක් කියන්නේ මේ ගංගා අයින් වන ඇඳෙන තුන වර්ගයක්. ඊළඟට කඩලි දුස්ස කියන්නේ දෙහෙල් පක්කාවලින් හදාගන්න ඇඳුම. ඊළඟට දේලු දුස්ස කියන්නේ ಗುಣ පතුරු වලින් හදාගන්න ඇඳුම. මේ ඔක්කොම බාහිර තීර්ථයන්ට අයිති ඇඳුම් වර්ග. ඒවා භික්ෂුන් වහන්සේට කැප නැහැ. එතකොට මෙන්න මේ කියන චීවරේ ධාතු 12 තේරුම් කරගෙන තියෙනවා භික්ෂුන් වහන්සේ. ඊළඟට චීවරේ කෙත් සංඥානි සබ්බන්. සූරු හට ගන්නා නැත්නම් ලැබෙන ක්‍රම පහක් තියෙනවා. සංගතෝ, ගණතෝ, ඥාතිතෝ, නිෂ්ඨතෝ, අත්නෝ ආගණේන පසුකූලංවා. හයක් තියෙනවා. අංගතෝ සංඥාවෙන් චීවර ලැබෙන්න පුළුවන්. සංඥාර ලැබෙන චීවර ලැබෙනවා. ගණතෝ විසු සමෝහයෙන් චීවර ලැබෙනවා. ඥාතිතෝ ඥාතියෙන් ලැබෙනවා. මිත්‍යතෝ මිත්‍යයෙන් ලැබෙනවා. අත්තනෝවා ගණේන තමන්ගේ දැහැමිදා දැහැමි වස්තුවක් මාරුකොට චීවර ලබා ගන්න පුළුවන්. පංචකූලං වා පංචකූල වශයෙන් හෝ චීවර ලැබෙනවා. මේ චීවර ක්ෂේත්‍ර හයක් උදල තියෙනවා. තා විනය පිටකේ තේනවා කේවල ක්ෂේත්‍ර 8ක්. සීමායේදී, කටිකායේදී, සංඝර්ෂයේදී, උගතෝ සංඝර්ෂයේදී, වක්ඛං උත්ත සංඝර්ෂයේදී ආදි වශයෙන් ඒ කියන්නේ විහාර සීමාවේ සංඝයාට තීව්‍ර දෙන පිළිසක් තියෙනවා. ඒ වගේම කටිකාවක් අනුව තීව්‍ර දෙන පිළිසක් තියෙනවා. විශ්ව සංඝයාට සංඝ සතු කොට තීව්‍ර දීමක් තියෙනවා. උගතෝ සංඝයාට සංඝ සතුගොඩ සිවුරු දීමක් තියෙනවා. ලක්ෂ්‍යසූ සංඝයාට සංඝ සතුගොඩ දෙන සිවුරු තියෙනවා. ඒ වගේම තමන් තමන් හැදූ විහාරස්ථානයේ භික්ෂුවට දෙන සිවුර තියෙනවා. උදෙසා අසවල් භික්ෂූන්ට මගේ සිවුර කියලා උදෙසා දෙන සිවුරු දීමකුත් තියෙනවා. එක පුජ්‍යලයකට සිවුරු දීමකුත් තියෙනවා. ඒ වගේම සිවුර ක්ෂේත්‍ර අටක් විනීත පිටේ සඳහන් වෙනවා. ඊළඟට පංසුකෝලං ඥාන ශබ්දා දැන් ස්පර්ශ කෝලය කොහොමද දැනගන්නේ කියන එක පහදා දීලා තියෙනවා 23 ආකාරයකින්. ස්පර්ශ කෝල කියලා කියන්නේ පොළවේ උඩ හරි, පස් උඩ හරි, සෝනක් උඩ හරි, ගහක් උඩ හරි කොතනක හරි අයිතිකාරයක් නැති යම් කිසි වස්ත්‍රයක් ඇතොත් ඒක තමයි ස්පර්ශ කෝල කියන්නේ. ස්පර්ශුවිය උලකීති ස්පර්ශ කෝලම් කියලා හඳුන්වන්නේ පස්මින් පිළිකුල් කටුන් නිසායි. දැන් පස් කියන જાතිය අනාගන අනුභව කරන්නේ නැහැනේ. විශේෂ කරගන්නේ නැහැනේ පිළිකුල්නේ. ඒ වගේ තමයි මේ පස්වල නැත්තම් අහක දාපු දේ. අයිතිකාරයෙන් නැති දේ පස්වෙන් පිළිකුල් ගරින් පංසුකූල නම් වෙනවා. ඒක උත්කෘෂ්ඨ මාධ්‍යම ඕමුක නමින් කොටස් තුනක් තියෙනවා. මේ සියල්ල එක්කාසු කරාම 23ක් වෙනවා පංසුකූල. සෝතානිකං, පාපනිකං, කපියතෝලං, සංකාරකූතං, සොක්තියං, සිනානං, හිත්තචෝලං, ගතකච්ඡාගතං, අග්නිදණ්ඩං, ගෝඛායිතං, උපචිකාඛායිතං උන්දුරඛායිතං අංකච්චෙන්නං දදාච්චෙන්නං ගජාහතං රූපචේවරං සමනචේවරං සාමුද්දිකං ආවිශේෂයං සම්පේකාන වාකාහතං ඉද්දිජං දේවදින්න ඔය විදිහට කියනවා පංචකෝල ඔක්කොම જાති 23ක් සෝසානිකං කියන්නේ සොහොන් දිනෙන් ලබා ගන්න චීවරය සොහොන් ගින්වල මූත ශරීර උසා දානවා සමහර ඇඳුම් දෙවි වර්ග. අද ලංකාවේ එහෙම නැහැ ඉස්සර තිබිලා තියෙනවා. පාපනිකං දැන් සොහොනේ සමාත සොහොනේ තුරන් වල ඉල්ලෙනවා. සමාත සොහොනේ සොහොන් කරපු තැන උදින් ලියනවා ගෙල්ලෙනවා. ඒ සියල්ලම සෝසානික ගණයට වැටෙනවා. එසේ නම් සොහොන් ගිනේ කොතනකාරී දාලා තිබුණා නම් ඒක සෝසානික චීවරයක් වස්ත්‍රයක්. පාපනිකං කියන්නේ කඩතිල් අස්තර අස්තර ඉදිරියේ ඇඳ තින දෙවි කෑලි. කපියතෝලං කියන්නේ කාර්යයකතේ වැටී තියෙන රෙදි කෑලි. චිත්තතෝලං කපියතෝලං සොක්ඛියන් කියන්නේ ගැප් මල පිට පිට දැමෝ යොද දැමෝ රෙදි කෑලි. ඊවාගෙන සොක්ඛියන් සිනානං සොක්ඛියන් කියන්නේ ගැප් මල පිටු රෙදි කැබලි. සිනානං කියන්නේ භූත වෛද්‍යවරු භූතාවිෂ්ඨ වෙච්චි කෝපයෙන් ස්නානය කරවලා එතෙන් ඇලගෙන හිටියේ කොට ඉවත දමාපු රජවරුය. සිනාන. චිත්තතෝලං නාන කොටුපනේ ඉවත දාලා කියන දෙවි කෑලි. ගතපච්චාගතං සොහම් දිනට මෘතදේහ ගෙනෙහිලා ආපස්සයන්ින් ඉවත දාන රජවරුය තියෙනවා. ඒ සොහනට යනකොට ඇලගෙන ගිය දෙවි ආපසු ප්‍රයෝජනෙට ගන්න නැහැ gedere. කවිචි කරනවා. ඒවා කියනවා ගතපච්චාගතං ඊළඟට අභ්‍යදඩ්ඩං සමාත යම් කිසි වස්ත්‍රයක් ගින්නේ කොනක් හරි දවනා නම් අසුභයක් වශයෙන් ඉවිත දානවා. එවන්න අභ්‍යදණ්ඩ සංසුකූලයේ. ගෝසහයිතං හරකෙක් විසින් යම් කිසි වස්ත්‍රයක කොනක් හරි කාලා තිබුණා මේක අභිඥා වීසි කරනවා ඒක අසුභයක් කියලා හිතාගෙන. ඒක ගෝසහයිත සංසුකූලයේ. කුන්දුරකායිතං එවාගේම මීයන් විසින් කාර්දා අහකදා පුතිවර දෙලිකෑලි කියනවා. උපටිකාකායිතං වේයන් විසින් කාලා දාලා තියෙන දෙලි කියනවා. ඒවා පංචකූල. ඊළඟට අන්තක්යෙන් නම් සමාජ කෙලවර කපන දාපෝ ශේටි වර්ග තියෙනවා. දසාක්යෙන් නම් දහවල කපල හේතුවා ප්‍රතිකෑලි තියෙනවා. ඒවා පංචකූල. දජාහතං සමාජ යුද්ධ මණ්ඩල වලත් නවතොටුපල වලත් ඉව මේ ඉවත දාන අපො පොඩි වර්ග තියෙනවා. ඒවා දජාහත හැටියට ගන්නවා. කූප චීවරයන් කියන්නේ සමාජ භූත වෛද්‍යවරු ඇතුළු හුඟක් වලට යාග හෝම කරන ඒවට උසාපු පූජා කරපු ඒ වර්ග තියෙනවා. ඒවා කූප චීවර. සාමුද්‍යයන් සාමුද්‍යයන් කියන්නේ මුහුදේ රැල්ලට අහු වෙලා ගොඩට වීසෙච්ච චීවරයේ අඳුන් තියෙනවා. සාමුද්‍යයන්. සමන චීවරම් වික්ෂූන් වහන්සේටම යම් කිසි කෙනෙක් පරිත්‍යාග කළා වික්ෂූන් වහන්සේනලා පිටින් දෙනවා නම් ඒකත් සමන චීවර හැරෙට පරිසූල වෙනවා. ඊළඟට ආභිෂේකයන් කියන රජදරුවන් අභිෂේක කර පිස්ථානවල නා නෑම තැලිගෙන සිටි ඇඳුම් ඉවත දානවා. ඒවා ආභිෂේකක චීවර. වාසාහතං සුලඟින් සුලඟින් පාවලයිත් වැටි කිසිවුරු දෙවි කැලි තියෙනවා. ඒවා වාසහත පංසුකූල. එවාගෙම කන්තිකං කලා මාර්ගවල සොරොන්ත දියෙන් ඉවත දානවා කුසීරලි කැලි තියෙනවා. ඒවා පංචක ජීවර. ඒ වගේම ඉද්ධිජං දැන් ওই දීවි භික්ෂු භාවයෙන් පරිදේන අවස්ථාව ලැබෙන ඉද්ධිජ ජීවර එක පංචකූලමයි. මෙන්න මේ කියන ත්‍රිවිධවදාන පංචකූල ජීවර හැටියට හැඳින්වෙනවා. ඊළඟට ජීවර සන්තෝෂ වේදි සම්භෝපීවේ මේ ජීවරය සම්බන්ධව මොනවද සන්තෝෂය කියන්නේ? සන්තෝෂය කියන්නේ මට සිවුරක් ලැබුණා මට මේ ලැබුණ සිවුර මෙච්චර වටිනවා කියන සන්තෝෂය නෙමෙයි. ඒක තෘෂ්ණාව වශයෙන් ඇතිවීමේ සන්තෝෂයක්. මෙතන සන්තෝෂය නම් හැඳින්වෙන්නේ විරාමිත ධර්ම සන්තෝෂයයි. ඒකේද මේ ජීවරේ සම්බන්ධව සෑම කටයුත්තකදීම භාවනා මනසකාරයේ යුතුව සමාධිහිත නීවරණයන්ගෙන් තොරව සාක්ෂාගමී ධර්ම සත්‍යයයි මෙතන සන්තෝෂය නම් හැඳින්වෙන්නේ. එනි සංකෝෂ වර්ග 20ක් වෙනවා චීවරය සම්බන්ධව. ඒ කියන්නේ ගමන විතක්ක සංකෝෂෝ, ගමන සංකෝෂෝ, කාමයේචන සංකෝෂෝ, කටිලාභ සංකෝෂෝ, කටිග්‍රහණ සංකෝෂෝ, මත්ත කටිග්‍රහණ සංකෝෂෝ, ලෝමික විවර්ජන සංකෝෂෝ, යථාලාභ සංකෝෂෝ, යථාබල සංකෝෂෝ, යථාශාරුප්ප සංකෝෂෝ උදක සංකෝෂෝ දෝවන සංකෝෂෝ කරණ සංකෝෂෝ පරිමාණ කරණ සංකෝෂෝ සුත්ත සංකෝෂෝ කඩන සංකෝෂෝ අප්ප සංකෝෂෝ පරිභෝග සංකෝෂෝ සම්නිති පරිවාජන සංකෝෂෝ විස්සජන සංකෝෂෝ මේ කාරණා 20යි අවස්ථාව 20ක් කලමෙන් මේක විතක්ක සංකෝෂෝ වික්ෂුන් වහන්සේ ජීවරයක් ගැන හැමදාම හිත හිතා ඉන්නේ නැහැ විසරණ කියන්නේ කල්පනා කරනවා. කල්පනා කරන්නේ පාංශුකූල චීවර ධාරයේ විසුණු වහන්සේ කල්පනා කරන්නේ අඩ මාසක් තරම් කෙටි කාලයයි. මේ චීවර මාසය ඇතුළත පමණයි. අනිත් මාස 11 අමාරය ඇතුළත චීවර ගණන් කරන්නේ වෙනත් චීවර පිළිගන්න විසුණු වහන්සේ නම් චීවර මාසයේ තුල චීවරයන් ගැන කල්පනා කරනවා. එසේ මට කීවරේ දැන් සකස් කරගන්න ඕන කීරයක් ලැබෙන්නේ කොහොමද කියලා සකස් කරගන්නේ කොහොමද කියලා කල්පනා කිරීමයි විසක්ක සන්තෝෂය. එය වික්ෂුන් වහන්සේට මාර්ගඵල පිණිස පවත්නා මනසකාරයක්. දැන් වික්ෂුන් වහන්සේ ඒ චීවරයක් ගැන කල්පනා කරන සංහාවෙන් නෙමෙයි. සමන්ත මහා ගම්පුරා ගණීමේ නිස්සරණ සංකල්පනාවෙන්. අර පාටින්න කන්ද රාජ වාසී ස්වාමීන් වහන්සේ ගැන සඳහන් වෙනවා කතා බොහොම ලස්සන කතාවක්. පාටින්න කන්ද රාජ වාසී ස්වාමීන් වහන්සේ සාගරීන් වැලියා වන්දනාවට උන්වහන්සේ රැමියා කීවල උන්වහන්සේ වන්දනා කරනකොට තේරුණා මගේ සිවුරු බොහොම දිරලා. අනුරාධපුරයට ගියෝ පින් ඇති ස්වාමීන් වහන්සේ ඉන්න නිසා හොඳ සීවරයක් ලැබෙයි කියලා අනුරාධපුරයට ආවා. එයිලා මහා විහාරයේ ආලම්බුක කාමරයක රැඳෙම තුනා. බහවදා උදේම සංඝේශ්වර ස්වාමීන් වහන්සේට වැඳලා. හැබැයි මොකද ස්වාමීන් වහන්සේ ඊළඟ දවසේ තර වගේ වැඳලා ස්වාමීන් වහන්සේ කළ පිටත් වුණා. ඉතින් උන්වහන්සේ මහා විහාරේ දොරකොටුව දකුණු මේ උතුරු වාහක ළඟට යනකොට ආයමත් ආපස්සට හැරුණා මගේ කල්පනා වැඩි කියලා. තුන්වෙනි දවසේදී සම්විස්වරයන් වහන්සේ හිතුවා. මේ ළමගේ විකාරකයේ අපිරිසුදුයි. අපි හොඳට අල්ලා ගන්න ඕන අදහස කියලා ඉන්න පාටි පිටක් එක්ක වෙලා ඉඳලා කතා කර කර ගියා. මේ මේ මේ කතා කර කර ගියා. ඉතින් අර ස්වාමීන් වහන්සේට වෙන්නේ කියලා හිතන්න ආවේ නෑ. ඉතින් විහාරස්ථාන සීමාව බහු කරන ගම්පියකටම පිටත් වුණා. ගම්බරට යනකොට ඉඳලා එක්තරා එක්තරා ගෙදරක කෙනෙකුට කාපියේ ගඩියාමාරුවක් ඇදෙන ඇඳි රටේම ගඩ පාටනේ වෙලා මේ අපිරිසුදු යඳුන් ඔක්කොම බහලකට දාලා තිබුණා. මේ උදෑසන නිල මැස්සෝ විශාල පිරිසක් මේ බහල ගොඩේ හැදෙනවා දැකලා ඒවට හැල්ලා බැලුවා මේ පරසුගුණ ස්වාමීන් වහන්සේ. බැලුවාම මේ ඉවත දමාව වස්ත්‍ර ගොඩක් තියෙනවා. ඒ විහාරක වැඳගත්තා. ලොකු ස්වාමීන් වහන්සේ ටිකක් දුරකින් හැරේ ගැදුවා. බානකොට මේ නම වැඩ කෙරෙනවා. ළඟට ඇවිල්ලා මොකද මේ බහල ගොඩකට වැඩ කෙරෙන්නේ? ස්වාමීනි අද සමාවගෙන යන්නේ පහළ කරන නෙමේ ස්වාමීන් වහන්සේ අපේ ලෝකුණා බුදුරජාණන් වහන්සේ අතීතවල කටපිලේ දරන දිනකලු දින ඇඳුම් කරගෙන දරන උත්සමයන් වහන්සේලා ඒ කරුණාඥයන් වහන්සේ බුදු වෙලා අගමහනුවර මුන්නා දාසයේ සිරුර මලචරු උදාදානා ඉමක් පන් ගමන කනුවන් ගැවසීගත් මාසුකූල ජීවයේ ගත් අනේද එදා මහ පොළොව කම්පා වුණා. ඒ ජීවනය ගැන අවස්ථා හතරකදී මහ පොළොව කම්පා වුණා. ඒ තරම් සක්කරවන්ති සාන්ති සම්පත් ඉන්නේ සමර්ථ වූ සභාගතයන් වහන්සේ පවා කනුවන් තුනක් ජනකේ ගත්ත. ඒ කල්සුකෝලයක් දැක්කා නේද? ඒ ගැන හිතනකොට බුද්ධ ගුණය ගැනයි මගේ දෝතනවා නමස්කාර කරන්න මගේ හිතේ ඉස්සරහ. ඒකවල මේ සංවිස්තරයන් වහන්සේ තේරුම් ගත්තා මේ නමයේ චේතනා පිරිසිදුයි කියලා. ටික වෙලාවක් ගත වුණේ මේ වැඳගෙනම බුදුගුණ ආවර්ජනා තුළින් හිත සමාධි කරගෙන විපස්සනා වැඩුවා සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ගඵල තුනක් ආදෝසා. මේ රක්ෂණ ගැවිසීගත් අපිරිසුදු වස්ත්‍ර රැගෙන සෝදලා මේක සකස් කරගෙන කඳු කොවලා තමන් ගන්නේ විහාරස්ථානයේ ගිහින් මේක පෙරවාගෙන කල්පේ සංකාර මන්දිරපත්. මේ වාගේ ජීවයේ පිළිබඳ සංනා විද්‍යමාන නූපදනාසේ යෝනිසෝ මනසකාරී යුතු යම් බම් සතුටක් වෙනවා නම් ඒකට කියනවා විකක්ක සන්තෝෂෝ. ගමන සන්තෝෂෝ කියන්නේ යන කීවරක් කීවරක් වාදා භාවනා මනසකාරී ගමන් කිරීමේ සතුටයි. පරිේෂණ සන්තෝෂෝ කියන්නේ ලග්ගී සුපේසල සික්ඛාගාමී සමාන අදහස් ඇති සමාන සීලවන්ත විසුන් වහන්සේලා දෙකම පංචකෝල වශයෙන් හරි දින්න කාර්යචාරය වශයෙන් හරි ජීවරයක් සොයා යාම පරිේෂණ සන්තෝෂයයි. පරිණාම සන්තෝෂය කියන්නේ සංසං වල අහවර්ධනක යොත් මුදින් ලැබෙන අහවර්ධනක යොත් මුදින් ලැබෙයි කියලා හිතන්නේ නැතුව ඒ ලැබෙන හැටියටම සතුටු වීමකට ලාභ සන්තෝෂයයි. කටින් ගන්න සන්තෝෂය කියන්නේ යම් කිසි දෙයක් පිළිගන්නවා මේක ජල සිවුරක් මේක මුරුදු සිවුරක් කියලා කිසි වෙනසක් නැතුව ඒකෙන් ලැබෙන හැටියටම යෝනිසෝ මනසිකාරයෙන් කුසාදී පිළිගැනීම සතුට ප්‍රතිග්‍රහණ සන්තෝෂයයි මත්ත ප්‍රතිග්‍රහණ සන්තෝෂය කියන්නේ සමන දැන පිළිගැනීමයි යම් කිසි ධාත කෙනෙක් පිළිනමන දෙයක් නම් ධාතකතුමාගේ ශ්‍රද්ධාව අඩුයි වස්තුව කියනවා එහෙනම් ශ්‍රද්ධාව සමනට ගත යුතුයි ගායතුමාගේ වස්තුව tikai සත්‍තනා බහුලයි එනම් වස්තුවේ හැදෙලි පිළිගන්නට ඕන ගායතුමාගේ ශ්‍රද්ධාවත් ආදී වස්තුවත් ආදී එනම් අදින්න පිළිගන්නට ඕන ගායතුමාගේ ශ්‍රද්ධාවත් වැඩි දීතු දාන වස්තුවක් වැඩි එනම් තමන්ගේ පමණට පිළිගන්නට ඕන මෙන්න මේවා පමණ දැන පිළිගැනීම තමයි මත්පටිග්‍රහණ සන්තෝෂෝ මනෝප නිවර්ජන සන්තෝෂෝ කියන්නේ අර වගේම ලොල් භාවයක් නැතුව මේ ජීවිතේ මෙහෙම වටිනවා මේ ජීවිතේ මෙහෙම නොවටිනවා මොනම දෙයක්වත් ඉඳ නැතුව යෝනිසෝ මනසිකාරින් මේ ජීවන වස්ත්‍ර සකස් කර ගැනීම පිළිගැනීම ගෝලෝක විවර්ධන සම්පූර්ණයයි. යථා නාම සන්තෝෂය කියන්නේ සමාජ ලැබෙන යමක්ද එපමණකින් සතුටු වෙනවා. යථා බල සන්තෝෂය කියන්නේ සමාත ලැබුණු ජීවනයේ සමාත ගණා ගන්න බැරි තරම් ගොරෝසු නම් ඉර සුදුසු කෙනෙකුට කියලා මාරු කර ගන්නවා. මේක යථා බල සංකේතය. යථා කාරුත් සංකෝෂෝ කියන්නේ සමාධි ලැබුණු ජීවිතේ බොහෝම ප්‍රණීතයි. ඒ ප්‍රණීත ජීවිතේ මතමෝ නිකන එක නැතුව මේක මගේ ආචාර්යයන් වහන්සේ, උපාධ්‍යයන් වහන්සේ, සංඝීශ්වරයන් වහන්සේද ධර්ම කතිකයන් වහන්සේ සංඝ භාවයෙන් අර මුක්තයන් දෙවි කියලා ඒක පරිත්‍යාග කරන තමන් නොවැටෙනා දලසිවරක් හොයාගන්නවා. මේ ඒක තමයි යථා කාරුත් සංකෝෂය. උදක සම්පෝෂෝ කියන්නේ යම් රත්තරයක් යන ලැබුණේ මේක දුහෝණය කරගන්න වතුර ඕනේ. ඉතින් වතුර මඩ වතුරක් නැති. කොළ ආදී කල් වෙච්ච වතුරක් නැති. දුහෝණය කරන සුදුසු වතුරක් ලැබුණා නම් එතන මෙකින් සෑහීගෙන කුසාලිතෙන් ජීවන දුහෝණය කර ගැනීම සන්තෝෂයයි උදක සන්තෝෂයයි. දුහවන සන්තෝෂෝ කියන්නේ ජීවනයේ දුහෝණය කිරීමේ අපුල්ලන්නේ නැතුව. ඒවා මේන වෙන වෙන මේ කොළුවකින් කරන්නේ නැතුව අතින් අපට පිළිමදින් මේ වස්ත්‍රයේ දෝවන කර ගැනීමේ සිහිනුවණින් යුක්ත වීම දෝවන සන්තෝෂයයි. සුත්ත සන්තෝෂෝ කියන්නේ කැපකරු කන්දනේ නූල් සපයා ගැනීම සුත්ත සන්තෝෂයයි. තිබ්බන සන්තෝෂෝ කියන්නේ මේ ජීවනයේ මසා ගැනීමේදී සිහිනුවණින් භාවනාවෙන් මසා ගැනීමේ සන්තෝෂයයි. කජනකන්තෝ සෝතියන්නේ අනිත් විසුණු අසලා කඳුකවා ඉවත් කරනවා පොසු සම්බගන එයින් හරි ජීවරේට කඳුකවා ගන්නවා ඒ සම්බන්ධ සිහි නුවණින් භාවනා යෝගී වීම රාගල සමතෝතියයි කප්ප සන්තෝෂෝ කියන්නේ කම් බින්දුව ලැබීමේදී භාවනාවෙන් කම් බින්දුව ලැබීමේ සන්තෝෂයයි පරිභෝග සන්තෝෂෝ කියන්නේ මේක තමා ප්‍රශ්නේශාවෙන් පරිදෝ කරනවා. මේ ජීවනයේ පරිහරණය කරන්න සීතලින් වෙන කියලා වැළැක්වීම පිණිස උණුසුමින් වෙන කියලා වැළැක්වීම පිණිස වැසිමදුව අවශ්‍ය තුලන් විසකුරු සර්පාදීන් කියලා වැළැක්වීම පිණිස කාර්යය සංවර කර ගැනීම පිණිස විශේෂ ප්‍රත්‍ය වශයෙන් උපකාරෝ පවත්නා වූ මේ ජීවනයේ සත්‍යයේ කුද්ධිලේ කාර්යයක් නවෝ ධාතුනාත්‍රයේ මේ ජීවනයේ පරිහරණය කරන්නාද සත්‍යයේ කුද්ධිලේ කාර්යයක් නවෝ ධාතුනාත්‍රයේ මේ ජීවනයේ පරිහරණය කරන්න ප්‍රථමයෙන් ප්‍රණීත වූද දෙතිස්ුණකේ වැළඳ ගැනීම නිසා අතිශයින් පිළිකුල් කරට යන්නේ කියන ජීවනයේ පිළිබඳව ප්‍රත්‍යක්ෂාවෙන් පරිභෝගී සතුට පරිභෝග සන්තෝෂයයි. සම්නිධි පරිවාචන සන්තෝෂෝ කියන්නේ ජීවිතයක් වික්ෂුවට තියා ගන්න පුළුවන් වැඩි දවස් ගන්න දින 10යි. ඊට වඩා තිබුණොත් ඒක නිසි වෙනවා. එනිසා වික්ෂුන් වහන්සේ සමන් සතුව වැඩිපුර දින දුරු කලකෙනෙකුට දෙනතුරු විකල්පණය කිරීම වශයෙන් විනය කර්මයේ කරගෙන දැරීම සංවිධි පරිවර්තන සන්තෝෂයයි. විසර්ජන සන්තෝෂෝ කියන්නේ සම්බන්ධ කියන ලබන ජීවන කා විසුන් වාග්නට ජීවිතුන. උනාතගෙනම බලන්නේ තුමේ මම හිතවතා මේ මම හිතවතා කියලා වෙනසක් නැතුව සුදු සංත සුදු සිතන් ඇටියේ ජීවන පරිස්කාර කෙරෙන මේ විසර්ජන සන්තෝෂයයි. මේ කියන සංකෝෂාකාර විශ්යෙන් කීවරේ පරිහරණය කරනකොට ඒ කීවරේ සම්බන්ධ සංනාදී සීමාන නූපදලාසේ කරත්නායි කීවර සන්තෝෂේ නමින් හැඳින්වෙන්නේ. ඊළඟට තමයි කියන්නේ දුකාංග ධර්ම දෙකක්. කීවරේ සම්බන්ධ දුකාංග දෙකක් කියනවා පංචකෝලිකාංග ඒකීකාංග. අර කෙනෙකුට දාරුම් පංචකෝල අතුරෙන් යම් කිසි කීවරයක් පරිහරණය කිරීමේ අංගය පංචකෝලිකාංගයයි. ඒක දහපතිදාන කීවරක් පටිච්චිකාමි පංචකූලිකාංග සමාධියාමි කියලා අදිෂ්ඨාන කොටගෙන සමාදන් වෙන්න ඕනේ. ගෘහපතියන්ගේ කීවරේ ප්‍රතික්ෂේප කරමින් පංචකූල වශයෙන් ලබන කීවරේ පරිහරණය කරමින් කියලා සමාදානව පංචකූල වශයෙන් කීවරේ සකස් කරගෙන හඳුන්වා පෙරවනවා. ඊළඟට ඒ කීවරිකාංගය කියන්නේ චතුර්ථක කීවරම් පටිච්චිකාමි ඒ කීවරිකාංග සමාධියාමි කියන හතරෙනි සිවුරක් අත්හරින්නේ තුන් සිවුරෙන් යන්නේ අංගය සමාදන් වෙන්නේ කියලා සමාදන්ව තුන් සිවුරෙන් පමණක් සමාජීවත් වෙනවා. මේ අංග දෙක. ඒකෝට මෙන්න මේ කියපු ජීවණයයි ජීවර ශේත්‍රයයි පංසුකෝණයයි ජීවර සංකෝෂයයි ඊළඟට හේර ප්‍රතිසංයුක්ත දුතාංග සියල්ලම දැනගෙන ඒ අනුව ප්‍රඥා විසුණු හන්සේ ඉතිරිතර ජීවයේ සංකෝෂ වූ කෙනෙක් වෙනවා. රමණේ සීලමය ගැන අෂ්ට කුල දෝෂන එක්විසි අන්නේතන උගනා ලබනා නේමිතිකතා නිත්‍යේකතා ලාභේන ලබා නිදිකින්සනතා ආදී මිත්‍යා ආගමෙන් පෝවාසය කරනවා සීලයක් තමා හිතුවටුසේ නොලබුණත් ඒ ගැන සැක නොගෙන වාසය කරනවා සීලය ලැබුණා නම් අපේ දෝෂිතේ ඒකට සංනාවෙන් බැඳෙන්නේ නැහැ අමුත්‍යෝ කිසිසේ කන්නාවෙන් මුලාවන්නේ නැහැ වගේම අනාජ්ජහා බන්නෝ සංහාවෙන් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් උපාදානෙන් ගතගන්නේ නැහැ. ආදීනව දස්සාමි එයට ඇලුනොත් ගැදුනොත් තෘෂ්ණා කළොත් වෙන ආදීනව නුවණින් දැනගන්නවා. නිස්සරණ පඤ්ඤෝ පරිගොණ්‍යදී මේ සතර දුකින් මිදී නිවන් සුව ලබන තීසම ජීවරේ පරිහරණය කරනවා. එපමණක් නෙමෙයි මේ සමාජ ජීවරේ සන්තෝෂයෙන් සෑහීමකටපත් වී අන් අය හෙලා දකින්නේ නැතුව ඒ අයට අනුකම්පාව උපදවාගෙන වාසය කරනවා. බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා අනුව සෑම දිනම විතරේචාර සියල සන්තෝෂයෙන් සන්තෝෂ වෙත්වා කියලා මෛත්‍රීසිත පවත්වනවා වෙන අත්ත්ුක්කන්න පරමම්බනේ විස්තරන්නේ නැහැ. එවාගෙම මහන්සියලා දක්ෂ වෙනවා. යෝනිසෝ මනසිකාමේ යුක්ත වෙනවා. සති සම්පජාන්නේ යුක්ත වෙනවා. එසේ කරගෙන මේ බුද්ධ පුත්‍රයන් වහන්සේ කෞරාණික වූ අවාමීන අග්‍රයයි ගන්නා ලද්දා වූ ආරිවර්ත ප්‍රතිපදාවේ ජීවිතයේ වෙනවා කියන එක කරුවක් කරනවා ප්‍රදේශනා කළා. දෙවෙනි කාරණේ තමයි ඉතිරිතර බින්දපාත සන්තෝෂය. ඉතිරිතර බින්දපාත සන්තෝෂය ගැන බින්දපාතෝ ජානිකාබ්බෝ බින්දපාත දෙක්ඛං ජානිකාබ්බා බින්දපාත සන්තෝෂෝ ජානිකාබ්බෝ බින්දපාත ප්‍රතිසංයුක්තානි දුක්ඛංගානි ජානිකාබ්බානි මේ කාරණා හතර දැනගන්න ඕනේ. බින්දපාත බින්දපාත කියන්නේ යම් කිසි ආහාරයක් කවරෝ ආහාරයකට බින්න පාත කියනවා. එතකොට මේ බින්න පාත වල ඔක්කොම තියෙන අදහසයක්. බෝධනෝ ගුණාසෝ සත්තු මක්ඛෝ මන්සං තීනං දමි කප්පිනා නේතං තේරං නදු කාමිකං යාදු ආදිනියං කාමී කායනියං වේහනියං මේ ධාතේ තමයි බින්ද පාද කියලා හඳුන්වන ආහාර වර්ග. බෝධනෝ කියන්නේ සප්තවිද දහාන්නේ නිකතනා බත. ධානිවාර ගොත්තම හතක් කියන මේ දුම්බන නමින් සාලිහි යවෝ සංගෝ කුද්දෝසෝ වරකෝ බෝධුමෝ කියලා කියනවා ධානිවාර හතක්. මේ කප්පෙහිද ධානිවාර්යයන්ගෙන් නිපදනා හදා ගන්නා බතට කියනවා බෝධන. කුම්මාතෝ කියන්නේ තිස්සු ආප්ප ඉලියාප්ප ආදී වශයෙන් හා යන දේවල් ඔක්කොම කුම්මාත හැටියට ගණනවා. සම්බාගන්න ලැබෙන්නේ කෙනෙක්යි කුම්මාත. සත්තු කියන්නේ දැඩි ආල් දැඩි පිටියෙන් ගන්න ආහාර වර්ග කියනවා. ඒ දුර ගමන් යනකොට හදා ගන්නවා ඉස්සර කාලේ අස්සුන් කියලා. ඒ වගේ දැඩි පිටියෙන් දැඩි හාලෙන් හදා ගන්න ආහාර කියනවා සත්තු. මත්යෝ කියන්නේ ජීමස්. මත්යන් කියන්නේ ගොඩමස්. ජීරම් කියන්නේ මත්යක සතුන්ගේ කිරි. එලෙකිරි, එලෙකිරි ආදී කිරි. ජීරම් දැඩි කියන්නේ නිදුන් කිරි. නවනීතන් කියන්නේ කියලා දැන් ශක්තිය කියන්නේ එළෙකෙල් එළු කිතෙල් ආදී දියුම් තෙල් ආදී දේවල්. නවනීය කියන්නේ දෙලරු. හේනම් කියන්නේ කල තෙල්, අබ තෙල්, මී ඇට තෙල්, එවාගෙම වතා තෙල්, මේ ආදී තෙල් වර්ග. ඉල තේලම්, කාපස්ය, ඒ ඒ රංගක තේල, රසා මදුක තේල, රසා තේල. තේල වර්ග පහක් තියෙනවා. කල තෙල්, අබ තෙල්, මේ අපතේ වගේම වතාපේ. ඒවා අනුලෝම වශයෙන් උත්පාදයේ වර්ග පහක් තියෙනවා. කාමිකම් කියන්නේ කුක් කැලි, කුක් කකුරු, කුක් සීනි, ඒ සියල්ල කාමිකම්. මදු කියන්නේ නීතැනි, ගබඩ තැනි, ගඳුල් ගා නීතැනි මේ ඔක්කොමයි කියලා. සබ්බි නාමිකම් කියලා මදු කාමිකම්. යාගු, යාගු කියන්නේ ඇඳ වර්ගය. සායනියා ආදනීයන් කියන්නේ ගොඩ වර්ගය. ඉතිරි ගොඩ වගේම කාන්‍ය වගේ ස්ථානක ගන්න ගොඩ වර්ග සපා කරන දේවල් කියන ඔක්කොම භෝජනීය. ආදනීය. ඊළඟට සායනීය. සායනීය කියන්නේ රසී විතු දේවල්. දේහනීයන් කියන්නේ කන්නේ, නීතන්නේ ආදි දේවල්. ඒකෝද මේ සියල්ල ආහාර සංඛ්‍යාත කරන දමින් කිල්ලපාත නමින් හැඳින්වෙනවා. මේ කිල්ලපාත දික්වර ලැබෙනා වූ ක්‍රම 15ක් තියෙනවා. ඒවා කියන බින්දලාට කෙට කියලා. සංඝ භක්තයන්, විදේශ භක්තයන්, විමන්තන, කලා භක්තයන්, පක්ෂිකයන්, උපෝසකයන්, කාර්යපදිකයන්, ආගන්තුක භක්තයන්, ගමික භක්තයන්, ගුලාන භක්තයන්, ගුලාන උපස්ථාන භක්තයන්, දුර භක්තයන්, ඉති භක්තයන්, විහාර භක්තයන්, වාහක භක්තයන් කියේ. ඔක්කොම 15ක් තියෙනවා. සංඝ භක්තයන් කියන්නේ සංඝයාට දෙන්නමන දානේ. උදේක ලක්ෂණ කියන්නේ විසුණු වහන්සේලා උදෙසා දෙන දාන. නිමන්තන වන්න ආරාධන ඇතුළු දෙන දාන. සලාක ලක්ෂණ කියන්නේ සලාක වශයෙන් දෙන දාන. උපෝසතිකන් බොහෝ දාතට පමණ දෙන දාන. කාටික අධිකන් කාලයේ දවසේ දෙන දාන. ඊළඟට කප්පිකන් අදලකක් වශයෙන් දෙන දානේ ආගන්තුක ධාත්තං ආගන්තුක බිස්සෝල දෙන ගානේ. ධනික ධාත්තං ගමනක්කන බිස්සෝල දෙන ගානේ. ඊලාන ධාත්තං ඊලන් බිස්සෝල දෙන ගානේ. ඊලාන පට්ඨාග ධාත්තං ඊලන් උවටන් කරන බිස්සෝල දෙන ගානේ. ගාමින දුර ධාත්තං සෑම ගාන දෙන ගානේ. වාරක ධාත්තං වාරින් වාරක දෙන ගානේ. කුටි ධාත්තං තමා කරවෝ කුටි ඉන්න බිස්සෝල දෙන ගානේ. විහාරදස්සම් විහාරස්ථානයක් අරමුණු කොට ඒ විහාරස්ථානයේ විචුණ දෙන ගාන. මේක ගාන වාර කොන 15ක් තියෙනවා. ඒ කිංග කාප දෙක. කිංග කාප සන්තෝෂක් ඒ වගේම 15ක් තියෙනවා. අර මුලින් සඳහන් කළාගේ කිංග කාපයේ ගැන කන්න ආදීතුමාන නූපදනාසේ සමාගී සිටේ ඊගිනේ ධර්ම බල ධර්ම ගොඩ්ජාන ධර්ම මහාර්ගාංග ධර්ම වැඩෙනකේ යෝනිසෝ මනසිකාණේ භාවනා මනසිකාණේ නිඳපාතේ ගැන පැවැත්ම තමයි නිඳපාත සංකෝෂේන මේ හැදෙන්නේ. ඒවා කියනවා 15ක්. විතක්ක සංකෝෂෝ, ගමන සංකෝෂෝ, පරිේෂණ සංකෝෂෝ, පඤ්ඤාල සංකෝෂෝ, නබ්බපටිඥාන සංකෝෂෝ, ගෝලක නිවර්ජන සංකෝෂෝ, යථාලාභ සංකෝෂෝ, යථාබල සංකෝෂෝ, යථාකාරුක සංකෝෂෝ, උපකාර සංකෝෂෝ පරිමාණ සංකෝෂෝ පරිභෝග සංකෝෂෝ සම්නිති පරිවර්තන සංකෝෂෝ ඊර්ෂාගෙන සංකෝෂෝ මේන පහළ සාකාර නිලපාද සංකෝෂය විසප්ප සංකෝෂෝ කියන්නේ විසුන් වාක්‍ය දාස පුරාම දානය ගැන හිතේලා ඉන්නවා නෙමෙයි දානය ගැන හිතන්නේ නිලපාද යන වෙලාවෙදි පමණයි ඒකෙන් කියන විසප්ප මාළකය කියලා කියනවා කාතරේ සූර්ය දරවාගෙන කාතරේ දොහොනේ කියන එක තැනකට වෙලා විතර්ක කරනවා විතර කියන්නේ කල්පනා කරනවා අද කොහෙන්ද නම් පින්ද පාටේ වඩින්නේ තන හිතා ගන්නවා අත්‍යවශ්‍ය ඊට පස්සේ ආයෙ ගන්නෑ ඒක විතර්ක සන්තෝෂය ඒක විඥානය අහවගාදී ගෝත්‍රණ දර ප්‍රණීතෝ දානේ ලැබේ කියලා හිතලා නෙමෙයි ඔය විචාරක මායාවියුත්තේ කියලා හිතනවා පමණයි ගමන සන්තෝෂෝ ඊවරක් ඊවරක් පාසා භවනානියෝ ගමන් කරනවා ඒ ගමන සම්පූර්ණයි. කමීචන සම්පූර්ණෝ සිල්වත් ගුණවත් ලජ්ජ සුඛේසන ශික්ෂාකාමී විචුන් වාසලා එකම ගමන යනවා. ඒක කමීචන සම්පූර්ණයි. කර්ණාව සම්පූර්ණෝ සමාද ලැබෙනවා නම් යම්කිසි බින්ද පාපයක් ආ මේක නම් ප්‍රණීතයි මේක නම් රූපය කියලා කිසිම ભેදයක් එකක් නැතුව සිහිනුවමින් භාවනාවෙන් මේ බින්ද පාපයේ පිළිගැනීම හටලාභ සන්තෝෂයයි මත්ත ප්‍රතිඥාන සංකෝෂෝ තමාගේ පමණ දැනගෙන සිහි ක්‍රියාපදයේ අනුරෝධව පිළිගැනීම කටිගාන මත්ත කටිගාන සංකෝෂයයි. ගෞලෝක විභජන සංකෝෂෝ තනින් තනට යන්නේ නැතුව දෙතින විදියෙන් පිළිසමා යාමේ සාවිත්‍රය ගෞලෝක විභජන සංකෝෂයයි. යථාලාභ යථා ලබ්ධ සංකෝෂෝ ඒකෙන් ලබ කමනින් සතුටු වෙන යථාලබ්ධ සංකෝෂයයි. යථා බල සන්තෝෂෝ කාමාත් ලැබුණු පින්න පාපේ තමාට බර වැඩිලා නිර්වන්න බැරි ආහාරයක් නම් ඒක සුදුසුකමට දීලා තමයි සුදුසු ආහාරයක් මාර්ග කර ගන්නා භික්ෂුන් වහන්සේලාමකදී යථා බල සන්තෝෂෝ යථා දාරුක්ක සන්තෝෂෝ කාමාත් ලැබුණු පින්න පාපේ ප්‍රණීත දැයින් ඒක සුදුසු ආචාර උපාධාය විත්‍යයන්ට දීලා තමන් වෙනක් දෙයක් පින්න පාප කරන යටෙනවා යථා සාරුක්ක සන්තෝෂෝ උපකාර සන්තෝෂෝ ඒ කියන්නේ දෙන්න කාර්යයේ වැළඳීමේදී සමාගයේ ඒ අවශ්‍ය හැටි නුවණින් ප්‍රතිවේක්ෂා කරගන්න ඕන. මා මේ ආහාරය පරිභෝග කරන්නේ බුදුපසේනු මහ රහතන් වහන්සේලා අනුව සිහි නුවණින්මයි. සම්බන්ධයෙන් මේ වේලාප ලෙස නොවල දෙමි. මල්ලමයන් මේ මදවැඩෙන ලෙස නොවල දෙමි. වෛශාවනමින් අදුදම් කරනු ලෙස නොවල දෙමි. අනුකප්පුරේ කාර්ය මහේතුකාවන් මේ ගත කරසින් පිළිස නොවලදෙනි. දීපේන්ද්‍රේ ප්‍රතිපද රූපකායා දිට්ඨිය යකින කරත් පිළිස වලදෙනි. බඩගිනේ වේදනා මගින පිළිස වලදෙනි. සාතන බ්‍රහ්මචර්යා අනුග්‍රහ පිළිස වලදෙනි. කර්ණ වේදනා නිවන පිළිස අනුත් වේදනා නූපදුන පිළිස වලදෙනි. ජීවිත යාත්‍රා පිළිස නිවැරදි බව පිළිස පහසු නිරණය පිළිස වලදෙනි. මෙත උපකාරව කරත්නා මේ ආහාරය සත්‍යයේ මුඛලේ කාර්යයන් වූ නිස්සත්නි ජීවසෝ නිරහතු මාත්‍රේහි. මේ ආහාරයෙන් පරිභෝග කරන්නාද සත්‍යයේ මුඛලේ කාර්යයන් වූ නිස්සත්නි ජීවසෝ නිරහතු මාත්‍රේහි. මේ ආහාරයෙන් පරිභෝග කිරීමට ප්‍රථමයෙන් ප්‍රේණිතව දෙතිස් කුණු කෝරකාර්යය සමග එකතු වීමෙන් ඉස්සර වීමෙන් අතිශයින් පිළිතුරු බවට යන්නේ. මෙහිම උපකාර වශයෙන් ධාතු වශයෙන් කටිකූල වශයෙන් ප්‍රතිවේකාන වලින් පරිහරණය කිරීම උපකාර සම්පෝෂයයි. කර්මාන සම්පෝෂෝ තමා දැනීමේදී පමණ දැනගලා වර්ධනවා. චක්කාරෝ පංච ආලෝකේ අනුග්‍රහ උදකම්පේ අලංකා විහාරාය පහිතස්සස හිතුණු. කොට පෙනෙන්න භක්ති දුහතරක් පහ ඉලෙතිලෙති නමස්සලා තන් පාණී කරමින් පමණ දැන වර්ධනවා. ඒක පරිමාන සම්පෝෂයයි. පරිභෝග සංකෝෂය මේ පරිභෝග කිරීමේදී සමාගයේ ප්‍රඥේකාව මනමින් කරගෙන ඒකියා අනුරූපව ඒකියා සිගපදයේ මනමින් රැකගෙන ඉන්දපාතයේ වැළඳීම පරිභෝග සංකෝෂයයි සංවිධි පරිවර්ජන සංකෝෂෝ කියන්නේ ආහාර පාන සමන්න සබා ගැනීම වලදී සිය සමන්ගේ සික්ඛාපදයට අනුව සම්මා ආජීවයේ යෙදුව කරදීම සංවිධි පරිවර්ජන සංකෝෂයයි විශ්වාසගෙන සංකෝෂෝ සමාජයෙන් ගැටෙන ඉන්නේ කෙනෙකුට හරි ඉලනඳ හරි විශේෂයෙන්ම අන් වික්ෂුන්ට මොහොන නොබලා මේ වගේ හිතවතා අහිතවතා කියන එක නැතුව කාටවත් සාධාරණ තමා ලද දෙයක් එදා හදා ගැනීම විසජන සම්පෝෂයයි මේ සෑම කටයුත්තකදීම වික්ෂුන් වහන්සේ කන්න ආදිත්‍යමාන නූපදනාසේ මනා සිහිනේ මනා නුවණින් යෝනිසෝ මනසකාරේ කර්මස්ථාන තීර්ෂයෙන් කරත් නායේ මෙතනදී මේ පිළිපාත සම්පෝෂයේ පින්දපාත ප්‍රතිසංයුත දුතාංග පහක් තියෙනවා. පින්දපාතිකාංගය, ගබදානචාරිකාංගය, ඒකාතනිකාංගය, පස්සතිනිකාංගය, යකාසන්තිකාංගය. පින්දපාතයෙන්ම ආහාර ලබා ගැනීමේ ආංගය පින්දපාතිකාංගයයි. අතිරේක භක්තම් පටිච්චකාමි පින්දපාතිකාංගන් සමාදියාමි කියලා පින්දපාතිකාංගේ සමාදම් වෙයි. සකදානචාරිකාව මම හැදෙන්නේ ජටිල වෙන්නේ විසංගාලාමයි. බෝධිසංකාරම් කදීච්චා මේ සපදානිකාරිකම් ගන් සමාධිය සමාදන් වෙලා ගනු පිළිවෙලින් පිළිපාට වගේ. ඒ වගේම නානාතන භෝජනම් ප්‍රතිච්චා මේ ඒකාදනිකම් ගන් සමාධියන් කියා වෙනත් වෙනත් අසුන් වල වාඩි නොවි එකම තැන වාඩි වේලා එක දායක දෙකම වාඩි වලදන්නේ විදිහට වට සමාදන් වීම ඒකාදනිකාංගයයි. විශේෂ භාජනයක් පටිච්චකාමි පස්සපින්නිකාංගක් සමාදියාමි. දෙවෙනි භාජනයක් අත්හරින්නේ පස්සපින්නිකාංගයේ සමාදන් වෙන්නේ කියලා පස්සපින්නිකාංගයේ සමාදන්ව රැකිය යුතු වෙනවා. එවැන්නේම කලු පච්චා භක්තිකාංගය කියන්නේ අතිරික්ත භෝජනම් පටිච්චකාමි කලු පච්චා භක්තිකාංගන් සමාදියාමි. දානි වරදිනීයේදී කාර්මයේ කළොත් නැකවන්දන් නැති අංගයේ සමාදන් වීමයි. මේ දුකාංග පහ සමාදන් වීමෙන් නින්දපාත සන්තෝෂයෙන් නිහිරටපත් වීම සිද්ධ වෙනවා. එතකොට මෙහෙම නින්දපාතයක්, නින්දපාත දෙකක්, නින්දපාත සන්තෝෂයක්, නින්දපාත ප්‍රතිසංයුත දුකාංග පහක් නැණෙමින් තේරුම් ගෙන ඒ අනුව පැවතීමද කියන ඉතරීතර නින්දපාත සන්තෝෂය. ඉතරීතර නින්දපාත සන්තෝෂයට විසුණු වහන්සේ නින්දපාතයේ සම්බන්ධව අෂ්ට කුණ දෝෂනේ කිසි අන්වේෂණ කුහනා ලබනා මේ මිත්‍යකතා මිත්‍යේශකතා ලාභන ලාභා නිදිජීසනතා කියන මිත්‍යා ආගියයක් අනුගමනය නොකර සිටිනවා අලබ්ධාත සින්දකාතන් නොපරිත්‍ස්සති සින්දකාතේ විලාට නොලැබුණා නම් කම්පාන වී සිටිනවා ගත්තා සින්දකාතන් අගතිකෝ අනුත්තිකෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ විස්සන්නේ පඤ්ඤෝ පරිබුද්ධති ලැබුණු සින්දකාතය ගැන ලෝභ නොකොට ෘෂ්ණාවෙන් උත්පත් නොවි සංහාවිත දෙකෙන් වැට නොගෙන ආදීනව නුවණින් සලකාගෙන සත්‍යේකා නුවණින් පරිභෝග කරන්නේ නිස්සරණ සංකල්පනාරේ එසේම ඒ කින්දපාත ආදිවන්ත ප්‍රතිපදාගෙන ಗುಣවන්නාවක් කරනවා අස්සෝත්සාසන පරමම්බණයෙන් කරව පවතිනවා එහිලා උන්වහන්සේ මනා සතුව සම්ප්‍රදාන කාර්යෝ සම්පාදිනවා මෙය පෞරාණික වූ අග්‍ර වූ ආර්යවංග ප්‍රතිපදාවේ දීතියක් වෙනවා කියන එක කරුවක් යන වහන්සේ දේශනා කළා. තුන්වෙනි කාරණේ තමයි සේනාසන ඉතිරිකර සේනාසන සන්තෝෂය. ඉතිරිකර සේනාසන සන්තෝෂයේදී සේනාසනයක් සේනාසන දෙකක් සේනාසන ප්‍රතිසංයුක්ත දුකංග සේනාසන සන්තෝෂයක් දැනගත යුතු තියෙනවා. සේනාසන කියන්නේ භික්ෂුන් වහන්සේ ඉඳින වාඩි වෙන සකත නිස්ථානයට කියන නමක්. සේනාසන දායක උපම කියනවා 15ක්. මච්ඡෝපීතං විසිදින් ගෝහනං විහාරෝ අට්ඨයෝගෝ ආකාරෝ හම්යන් දුහා වේලං අට්ඨෝ මාරෝ වේලගුංගෝ මුක්ඛනෝලං පටික්කමනං කියන සේනාතන වශයෙන් ඔක්කොම කියනවා 15ක් මච්ඡෝ කියන්නේ ඇඳ සීතං කියන්නේ කොටුව විසි කියන්නේ ගුදිරිය දෙත්තේ නිම්බෝහනං කියන්නේ කොට්ටේ මච්ඡෝ පීතං විසිදින් ගෝහනං විහාරෝ කියන්නේ හතරක් කුටිය අට යෝගෝ කියන්නේ දෙතියක් වේ වර්ණපක්ෂ ආකාර දෙතියක් වේ ආවාසය. ආකාදෝ කියන්නේ දික් ප්‍රාකාරයේ දිග ප්‍රාකාරයේ. කම්මයක් කියන්නේ සඳළු කලාකයට ගොඩනැගිලි. ගුහා කියන්නේ දික්ති නදන්ද ගල්ගෙවක්. ගල් ගුහාවක්. මේනම් කියන්නේ දික්ති දැඳලා දොර කාවු සහිත දොර උළුවු සහිත ගල් වෙන. මේනම් අත්ෝ කියන්නේ අතල්ද ඒ කියන්නේ විශේෂ විශාල ඝනවිච්ඡ දැඳලා ඒක උඩ නම් වන ලද කුටිය අතල්ද නැත්නම් අත්කාරය මාළෝ කියන්නේ එකම කණි මඩලක් ඇති සූර්යස් කරින අත අතස් කරින පස්තිරු කියන්නේ ගොඩ නිරෝධ කියන්නේ මාළෝ කියේ මාළකේ හේතු මුංගෝ කියන්නේ උන දැකද දුක්ඛ මූලං කියන්නේ දුක් සේවා යක්ඛවා පටිච්චසමුප්පාද කියන්නේ භෝජන කාලා. නැත්නම් විසුණු වාසේ උපස්ථාන ලැබෙන කාලාව. ඒ කොමයි තේනවා 15ක්. මේ සියල්ලට සේනාසන කියලා කියනවා. මේ සේනාසන ලැබෙන ක්‍රම පහක් ක්‍රම හතරක් තියෙනවා. ක්‍රම පහක් තියෙනවා. සංගතෝ ඝනතෝ ඥාතිකෝ මිච්ඡතෝ අස්සනෝවා ධනේන පංසුකෝලංවා හයක් කියලා. සංගතෝ සංඥා කෙරෙන්නේ ලැබෙන්න පුළුවන් කෙලස. ඝනතෝ කියන්නේ විසු සමයාගෙන්ද ලැබෙන්න පුළුවන් කෙලසක්. ඥාතියෙන් ලැබෙන්න පුළුවන් සැලසීම. මිත්‍රයන්ගෙන් ලැබෙන්න පුළුවන් සැලසීම. අසුතුන වශයෙන් සැලසීම් ලබන්න පුළුවන්. තමන්ගේ ධාර්මික පරිස්කාරයෙන් මාර්ගඵල සැලසීම් ලබා ගන්න පුළුවන්. මේ සැලසීම් ලැබීමේ කෙස් හයක් මෙතන සඳහන් වෙනවා. සේනාසන සන්තෝෂක් පහළවක් තියෙනවා. විචක්ෂ සංකෝෂෝ ගමන සංකෝෂෝ පරිේෂණ සංකෝෂෝ පරිලාභ සංකෝෂෝ පටිඝාන සංකෝෂෝ මත්පටිගාන සංකෝෂෝ ලෝලුක විවර්ජන සංකෝෂෝ යථාලාභ සංකෝෂෝ යථාබල සංකෝෂෝ යථාකාරූප සංකෝෂෝ උපකාර සංකෝෂෝ පරිමාණ සංකෝෂෝ පරිභෝග සංකෝෂෝ කන්නිති පරිවර්ජන සංකෝෂෝ විස්සජන සංකෝෂෝ නම් 15 ආකාරයක සේනාතර සංකෝෂයක් වෙනවා එහිදී විතක්ක සංකෝෂෝ කියන්නේ විසුණු වහන්සේට ඇලක් පොදුවක් ඇතිරිල්ලක් පොත්‍යක් මෙච්චයක් කලරෝ සේනාතලයක් අවශ්‍ය වූ විට කටතරු ස්පන්දනයෙන් එක ලබා ගැනීම සඳහා හිතන වෙලාව. සංහා විසීමානයන්ගෙන් තොරව සිටීම විකල්ප සන්තෝෂයයි. ගමන සන්තෝෂේ නම් යම් කිසි දායක කෙනෙක් සම්මුඛ වෙන්න හරි පංචකූල වශයෙන් ලබා ගන්න හරි වඩිනවා නම් පියවරක් පාසාම භවනානේ වූ ගමන් කිරීම ගමන සන්තෝෂයයි. පරිේශන සන්තෝෂෝ ඒ සයා ගැනීමේදී සිල්වත් වුණවත් ලක්ෂ්‍ය සුඛේසනේ ඒ ගැන සිහි නුවණින් යුක්ත වීම ප්‍රතිලාභ සංකේතයයි. නත්තු කටිගාන සංකෝෂෝ තමන්ට අවශ්‍ය යම් පමණද ඒ පමණද පිළ ගැනීම නත්තු කටිගාන සංකෝෂයයි. ලෝලුත් විවාදන සංකෝෂෝ ඒ කියන්නේ අහවල් කරට ගියොත් නම් හොඳ එකක් ලැබෙයි අහවල් කරට ගියොත් නම් හොඳ එකක් ලැබෙයි කියලා කිසිම වෙනසක් නැතුව අනුපිළිවෙලින් ඒ ඒ තැනට ගමන් කරමින් සොයා යාම ලෝලුත් විවාදන සංකෝෂයයි. යථාලබ්ධ සන්තෝෂෝ යථාලාභ සන්තෝෂෝ කියන්නේ සමාධ ලැබුණ දේ යම් විද්‍යාවද එකම නිපීම ඡායනවා යථාදා සම්පියක් කියලා යන්නේ යථා බල සන්තෝෂෝ සමාධ ලැබුණ එක සමාධ සාරුත්‍ය නැතිනම් වෙන සම්බ්‍රහ්මචාරීන් වාසලම් කර ජීල ලබා ගැනීම යථා බල සන්තෝෂයයි යථා සාරුත්‍ය සන්තෝෂෝ සමාධ ලැබුණ දේ ඕම ප්‍රණීත දෙයක් නම් ඒ සේනාසනේ ආචාර්යයන් වහන්සේ උපාධ්‍යායන් වහන්සේට වෙන සංඝ රත්නයේ සංඝ භාරය දරන්නේ කුඨාදී පරිත්‍යාග කරලා සමායිත වඩා වටිනාකමින් අභිජයක් හොරගන්නවා. ඒක යථා සාරුප්ප සන්තෝෂයයි. උපකාර සන්තෝෂය කියන්නේ අර වගේ ප්‍රතිවික්ෂාවෙන් පරිහරණය කිරීමයි. මා මේ සැලසුන පරිහරණය කරන්නේ ඊතලෙන් වෙන පීඩා වැලක් දෙන පිළිච්ච මුසුමින් වෙන පීඩා වැලක් දෙන පිළිච්ච නැසි මදුව වැසි තුලන් විසි කුරු කාර්කාදීන් වෙන පීඩා වැලක් දෙන පිළිච්ච අයහපත් ඉරිසුගුණයන්ගේ වැළැකී චිත්ත ඒකාග්‍රතාව ලැබුණු පිණිසේ මෙසේ උපකාරෝගවක් නම් මේ සේනාසනේ සත්‍යේ කුද්ධලේ කාර්යයක් වූ නිස්සත්නි ජීව ශූන්‍ය ධාතු මාත්‍රේති මේ පරිහරණය කරන කුද්ධලාද සත්‍යේ කුද්ධලේ කාර්යයක් වූ නිස්සත්නි ජීව ශූන්‍ය ධාතු මාත්‍රේති මේවා පරිහරණය කරන ශරීරයේ දෙක්ඛාසීන නිසා පරයයට කලමිය ප්‍රණීතෝද දෙතිස් ගුණ සුකොට්ටාගේ සමග එකතු වීම නිසා තිතින් පිළිගුම් බවට යන්නේ වෙයි. මෙම හේනාතනයේ සම්බන්ධව ප්‍රශ්නේක්ෂා නුවණින් පරිහරණය කිරීමේ උපකාර සන්තෝෂයයි. පරිමාණ සන්තෝෂෝ තමන් අවශ්‍ය දේ පමණක් ලබා ගන්නවා ඒක පරිමාණ සන්තෝෂයයි. සම්නිදි පරිවර්ජන සන්තෝෂෝ එවාගෙම තමාට ඕන වට වඩා ගොඩ ගහගෙන තියෙන නොතබා ගැනීම සම්නිදි පරිවර්ජන සන්තෝෂයයි. විස්සජන සන්තෝෂෝ මොහොන බලන්නේ නැතුව සම්බ්‍රහ්මචාරීන් වහන්සේලාට පිළිගැනීම විස්සජන සන්තෝෂයයි. එවගේ ප්‍රයෝජනය ගැනීමේදී ප්‍රතිලාභ සන්තෝෂය. මේ කර්ම පහළවේදීම විසුණු වහන්සේ සංඝා විච්චමාන නූපදනාසේ මන සිහියෙන් මන නුවණින් කර්මස්ථාන ශීර්ෂයෙන් ප්‍රයත්නයි මෙතන ඉතිරිය බල සේනාසන සන්තෝෂය කියලා හඳුන්වන්නේ. එතකොට ඉතිරිය බල සේනාසන සන්තෝෂයේ විච්ච විසුණු වහන්සේ පිළිමත ගුණ කතනයක් කරනවා. ඒවා සම්බන්ධ සේනාසනය සම්බන්ධව මිත්‍යා ආජීවයෙන් වැළකී සිටිනවා. ඒ වගේම මුලමනක් තමා බලාපොරොත්තු වෙන සේනාසන භාණ්ඩය ඒ කියන්නේ කටුකතේ නැත්නම් සම්පාදන වේ වාසය කරනවා. ලකුණා නම් ඒක තෘෂ්ණාවෙන් නොදැදී තෘෂ්ණා ධර්මයේ කනුව පිළිපීඩා සිටිනවා. එකිලා උන්වහන්සේ සම්පජානෝ පතිච්ඡතෝ දක්ෂ වෙන අනලක්ෂ වෙනවා සංඥා ප්‍රඥාවෙන් වෙන විස්තර වෙනවා සතිමන්ත වෙනවා අයං මුච්චේ දිච්චේ භික්ඛු පෝරාණී අග්ගාණී ආදිවන්සේ චිතු ඒ භික්ෂුන් වහන්සේ පෞරාණික අග්‍රය දන්නා ලද ආදිවංශ ප්‍රතිපදාවේ පිහිටේ වෙනවා කෙනෙක් දේශනා කළා. ඊළඟට සේනාසනයේ ළඟ ගිලම්පස කියපු තියෙනවා. ගිලම්පස කුච්චි පරිහරණය කියන්නේ ශරීර අභ්‍යන්තරයට වළඳන දෙයක් දැනින් පින්දපාත සන්තෝෂයෙන් ඒකත් අයිති වෙනවා. ඒසා සෙල්පසේ සම්බන්ධව ආරිවංශ ප්‍රතිපදා තුනයි. ඊළඟට සඳහන් කරන්නේ තියෙන්නේ භාවනාරාමතා දීක ආරිවංශ ප්‍රතිපදාවයි. භාවනාරාමතාව තමයි මෙතන සියල්ලට සම්බන්ධය. ජීවිතය ගැන සන්තෝෂය වෙන්නේ භාවනාරාමතාවයි. පින්දපාතය ගැන සන්තෝෂය වෙන්නේ භාවනාරාමතාවයි. සේනාසන ගැන සන්තෝෂාන්නේ භාවනාරාමතාවේ. මුළු විශ්ව ජීවිතේම මෙතෙන් භාවනාරාමතා ජීවිතයක් විය යුතුය. චූරුකතියේ ගෙලේ දඳිනකොටම ලබා ගන්න උපාධ්‍යාන වාසයෙන් භාවනා කර්මස්ථානයක්. ඉසකෙස් බාහනකොටම ලැබෙන්නේ කර්මස්ථානයක්. එදා පටන් මුළු ජීවිතේම භාවනාවෙන් ගත කිරීමයි භාවනාරාමතා නමින් හැඳින්වෙන්නේ. අපේ ලක්ෂ්‍යව වැඩි හිටියා මහා සංඝරත්නය කියලා සම්භාවනීය ස්වාමීන් වහන්සේ නමක්. වයෝවෘද්ධ උන්වහන්සේ අපවත් වෙන්න ඕනේ මෙන්න වෙලාවේ උපස්ථායකයන් වහන්සේ අහලා තියෙනවා ස්වාමීනි ස්වාමීන් වහන්සේ රහත් උනේ කවදද? හැබැයි මම රහත් උනේ නැහැ. මගේ ප්‍රාර්ථනාව මෛත්‍රී බුද්ධ ශාසනයේ ඉඳිටයි රහත් වෙන්නයි. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ රහත් කියලා මුළු ලංකාව ප්‍රසිද්ධයි. දැන් 12 දිනක් මානේ කෙනෙක් රැස්වලා ස්වාමීන් වහන්සේට අන්තිම ගෞරව දක්වන්නේ. ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධ කාලක් යාවෙන් කරුණේ කළා කියලා දැනගත්තොත් මේ ජනතාවට පිළිවිසාරයක් වෙනව නේද? එසේ නම් එලක්නි මා හේතු කළා වූ නම් තිවා මට විවේක දෙන්නේ. ඉතින් උන්වහන්සේ නැගිටින්න බැරි තරම් දුබල වෙලාවේ අර හේතු කරන ශ්‍රද්ධා ගන්නාගේ කුකින් කිතුණා විතරයි අසුතනං ගහලා ඇදුවා. එලක්නි පණ්ඩක් රහත් වුණා. ස්වාමීන් මේ නැගිටින්නක් බැරි තරම් දුබල වෙලාවේ මෙච්චර සෙනිකව රහත් වෙනවා දුෂ්කර දෙයක් නේද? නැත එලක්නි ඒක නෙමෙයි දුෂ්කර දෙයක්. මම යම් දානක උපසම්පදා වුණා. එදා පටන් මේ 60 අවුරුද්දක් වෙනවා. මේ 60 අවුරුද්ද තුළ එක පියවරකින්වත් මගේ භාවනා කමඨාරින් කොරනවි කොරුවේ නැත ඒකයි දුෂ්කර ක්‍රියාව. මෙන්න මේ වාගේ අර වික්ෂුන් මුළු ජීවිතේම භාවනාරාමතා ජීවිතයක්. ඒ රහතන් වහන්සේ දිනවත්තා උන්වහන්සේගේ ශිෂ්‍ය රත්නය වෙන්නේ සාධනීය සංඝරත්නක ස්වාමීන් වහන්සේ 55 වසරකින් ওই විදිහටම පින්නම් කාලා තේනවා අන්තිම මොහොතේ රහත් වෙලා. ඉතින් මෙන්න මේ භවනාරාමතාව තමයි ප්‍රධාන වශයෙන් ආර්යවංශ ප්‍රතිපදාවේ කියන්නේ. ඉතින් භවනාරාමතාව කියන එක මෙහෙම දේශනා කළා තියෙනවා. ගුණකපරං විච්ඡේ දිස්සෝ භවනාරාමෝ හෝති භවනාරතෝ කානාරාමෝ හෝති කානරතෝ කායපන භවනාරා භවනාරාමතාය භවනාරණ්‍යානේ වක්ඛානුක්ඛං චේතිනෝ පරං ගම්භේති යෝනිසත් දක්ඛෝවන ලසෝ සංගයානෝ පටිච්චසු අයං උච්චති වික්ඛේ වික්ඛු කෝලාදී අක්ඛන්නේ අරියවන්සේ තිසු වික්ඛුන් වහන්සේ භවනාරාමතාවේ දෙනවා මහානාරාමතාවේ දෙනවා භවනාරාමතා පහනාරාමතා ගැන වර්ණාවද කරනවා භවනාරාමතා පහනාරාමතා ගැන අත්ත්ුත්සන්දන පරවංගණින් කර දෙනවා එහිලා උන්වහන්සේ දක්ෂ වෙනවා අනලස් වෙනවා සතෝකාරී වෙනවා සම්පජානකාරී වෙනවා එය උන්වහන්සේ කෞරාණික වූ අග්‍ර වූ ආර්ය වංශයේ පිළිපියා සිද්ධියතා සිටියේ වෙනවා කියන එක මෙහි සඳහන් වෙනවා මේ භාවනා රාමතා කියන තැන ඉතා වැදගත් කරුණ රහසක් අපට ඉදිරිපත් කරන්න තියෙනවා ඒක සංක්ෂේපයෙන් තමයි මෙතෙන්ද කියන්නේ වෙන්නේ භාවනා රාමතා නම් හැදෙන්නේ වික්ෂුන් මහත්මයේ ප්‍රතිපත්තාන සතර වැඩනවා නීවරණ දුක්ඛලේශයන් වැඩ පවත්වනවා. සම්‍යක් ප්‍රදාන හතර වඩනවා. ඉරිපාද හතර වඩනවා. ඉදිරි ධර්ම පහ වඩනවා. වොච්ඡංග අට වඩනවා. බල ධර්ම පහ වඩනවා. සත් අනුපස්සනා වඩනවා. අස්කාර සමා විපස්සනා වඩනවා. සබ්බි සෝධිපාක්ෂදාමි වඩනවා. අටතිස් ආරම්මන විභක්ති වඩනවා. එතකොට මේ වැඩිමින් තමන් මහන්සියේ දෙනසුන් බහා කරනවා. ප්‍රහාණය කරනවා. සදන් නිෂ්කාමන සමුදේ වශයෙන් ප්‍රහාණය කරනවා. ඒකයි භාවනාරාමක භාවනා රති. භාවනාරාමක භාවන රති. මේ සම්බන්ධව දැන් ඊවර තිල්පාත සේනාසන කියනකොට මුළු ගිනි පිටකෙම කිව්වා වෙනවා. භාවනාරාමකාමී සූත්‍රාන්ත පිටකයක් අභිධර්ම පිටකයක් දෙකම කියන්න වෙනවා. ඒ නිසා මේ භාවනාරාමතාව සවිස්තරයි. එදේ පරිසම්විදා රංග පාළියේ එන නික්කම පාළිය තනුවක් දැක්වෙනවා. මධ්‍යම නිකායේ සතිපට්ඨාන සූත්‍රය අනුව දැක්වෙනවා. දීඝ නිකායේ දසුත්තර සූත්‍රය අනුව දක්වන්නේ තියෙනවා. අභිධර්ම පිටකයේදී විපස්සනා කතා අනුව දක්වන්නේ තියෙනවා. එදින් පටිසම්භිදා මාර්ගපාළිය මෙන්න මෙහෙම දේශනාවේ සඳහන් වෙනවා. නික්කම්මං භාවෙන් තෝ රමතේ කාමච්ඡන්දං පජාන්තෝ රමතේ අව්‍යාපාදං භාවින් තෝරණති ව්‍යාපාදං පජාන් තෝරණති ආලෝක සංඥම් භාවින් තෝරණති ඊනිමිත්තං පජාන් තෝරණති අවිච්ඡේපං භාවින් තෝරණති උද්දච්ඡං පජාන් තෝරණති ධම්මවත්තානං භාවින් තෝරණති විචිකිච්ඡං පජාන් තෝරණති ඥානං භාවින් තෝරණති අවිච්ඡං පජාන් තෝරණති පාණඤ්ඤං ගාමෙන් සෝලනති අරදී කජාන්තෝ රමති එන කර්ම 37ක් දක්වන්න තියෙනවා. නෛෂ්ක්‍රාමී කියන්නේ කාමච්ඡන්දයේ ප්‍රතිපක්ෂ ධර්මයක්. නෛෂ්ක්‍රාමී වදනින් කාමච්ඡන්දේ ප්‍රහාණය කරනවා. භාවනාරාමතා පහනාරාමතා. ව්‍යාපාදේ නැසෙනින් අව්‍යාපාදේ වඩනවා. භාවනාරාමතා පහනාරාමතා. ආලෝක සංඥා වදනින් තීන මිදේ යටපත් කරනවා. භාවනාරාමතා පහනාරාමතා. අවිද්‍යාවේ කියන සමාධිය වඩමින් මුද්දාර්ථයේ යටපත් කරනවා. භාවනාරාමතා, භාවනාරාමතා. ධම්මවත්තාන වඩමින් විචිකිච්ඡාව යටපත් කරනවා. භාවනාරාමතා, භාවනාරාමතා. ඥානයේ වඩමින් අවිද්‍යාව නැසනවා. භාවනාරාමතා, භාවනාරාමතා. ප්‍රමෝධයේ වඩමින් අරසේ යටපත් කරනවා. භාවනාරාමතා, භාවනාරාමතා. අනිත්‍යානුපස්සනා භාවෙන් දෝරණතේ, නිත්‍ය සංයම් පජාන් දෝරණතේ දුක්ඛානුපස්සනං භාවෙන් තෝරණති සුඛ සංඥාං පජහං තෝරණති අනත්තානුපස්සනං භාවෙන් තෝරණති අභිනේ අත්ථ සංඥාං පජහං තෝරණති අනිත්‍ය සංඥා වඩනවා නිත්‍ය සංඥාව නැසනවා දුක්ඛ දුක්ඛානුපස්සනා වඩනවා සැප සංඥාව නැසනවා අනත්තානුපස්සනා වඩනවා ආත්ම සංඥාව නැසනවා නිබ්බිදානුපස්සනං භාවෙන්තෝ රමතේ නන්දින් පජාන්තෝ රමතේ විරාගානුපස්සනං භාවෙන්තෝ රමතේ රාගං පජාන්තෝ රමතේ නිරෝධානුපස්සනං භාවෙන්තෝ රමතේ සමුදයං පජාන්තෝ රමතේ පටිනිස්සංගානුපස්සනං භාවෙන්තෝ රමතේ ආගානං පජාන්තෝ රමතේ නිබ්බිදානුපස්සනා වඩනවා නන්දි කියන සත්‍යයේක තෘෂ්ණාව වැඩ පවත්වන වැඩ පවත්වනවා වගේම විරාගානුපස්සනාව වඩනවා, වඩමින් සතුට වෙනවා, රාගයෙන් මිදපවත් වෙනවා. නිරෝධානුපස්සනාව වඩනවා, සමුදය නැසමින් සිතලව වාසය කරනවා. පටිච්චසමුප්පාදානුපස්සනාව වඩමින් සිතලව වාසය කරනවා. ආදාන වශයෙන් ගැනීම අත්හරිනවා. භයානුපස්සනම් භාවෙන් තෝරමති ඝන සංඥම් පජාන් තෝරමති භයානුපස්සනම් භාවෙන් තෝරමති දෝසඤ්ඤම් පජාන් තෝරමති විපරිණාම මානසස්සනං භාවෙන් සෝරමති සමුදයං පජාන්තෝ සංගමසේ සමති මේකනේ කය ඥාන යලි කිමි යන ආකාරයේ දකිනින් භාවනා කරනවා භාවනා වාලතරේ දෙනවා ධන සංඥා ප්‍රහාණය කරනවා ඒවා මේම වයානුපස්සනා ගලනවා දුව සංඥාව ප්‍රහාණය කරනවා විපරිණාමානුපස්සනා ගලනවා ආයෝහණය ගලපවත් වෙනවා අනිච්ඡානුපස්සනං භාවෙන් තෝරමතේ නිමිත්තං පයං තෝරමතේ ශුඤ්ඤතානුපස්සනං භාවෙන් තෝරමතේ අභිනිවේෂං පයං තෝරමතේ මේ අපනිච්ඡානුපස්සනං භාවෙන් තෝරමතේ කනිදින් පයං තෝරමතේ අධිපඤ්ඤා ධම්ම විදර්ශනම් භාවෙන් තෝරමතේ සාරා ධම්මා නිවේෂං පයං තෝරමතේ අනිමිත්තානුපස්සනාව වඩනවා නිමිත්ත සංඥාව දසනවා. එවාගෙම අපනිකානුපස්සනාව වඩනවා ප්‍රණීතිය නොසනවා. ශුන්‍යතානුපස්සනාව වඩනවා ආස අවිනේෂේ මලකවත් වෙනවා. සාරාදාන අවිනේෂේවත් ග්‍රහණය කරනවා අතිපඤ්ඤා ධම්ම විපස්සනා වඩනවා. යථා භූත ඥාන දර්ශනං භාවෙන් දෝරණති සම්මෝහ විනිවේෂං අජාන්තෝ රණති මේ විදිහට එකක් එකක් භාෂා දිග විස්තරයක් සඳහන් කරන්න තියෙනවා. ඉතින් වචන කිව්වට තේරෙන්නේ නැහැ. ඒකෙත් එකෙන්කට ගෝරුව තමයි තේරෙන්නේ. ඊළඟට සඳහන් කරන්න තියෙන්නේ ප්‍රථම අධ්‍යානය, ဒုတိ ය අධ්‍යානය, තෘතිය අධ්‍යානය, චතුර්ථ අධ්‍යානය, ආකාසානංජාතනය, විඥානංජාතනය, ආපඤ්ඤාඥාතනය, නිරසඤ්ඤානාසඤ්ඤාතනය කියලා අටයි. ප්‍රථම අධ්‍යානයේ වඩමින් පංච නිරණ මැඩපවත් වෙනවා. ဒုတိ ය අධ්‍යානයේ වඩමින් ඊතර පිටාර මැඩපවත් වෙනවා. ෘත්‍ය ඥානයේ වැඩමින් ප්‍රීතිය මැද පවත්වනවා. චතුර්ථ ඥානයේ වැඩමින් සුඛ දුක්ඛයන් මැද පවත්වනවා. ආකාසානන්දයන්ේ වැඩමින් රූප සංඥා, පටික සංඥා, නානන්ද සංඥා මැද පවත්වනවා. විඥානඥාතනේ වැඩමින් ආකාසානන්දයන්ේ සංඥා මැද පවත්වනවා. ආකින්චඤ්ඤායතනේ වැඩමින් විඥානඥාතනේ සංඥා මැද පවත්වනවා. මේ සංඥාන ආසඤ්ඤායතනේ වැඩමින් ආකින්චඤ්ඤාතනේ සංඥා මැද පවත්වනවා. එවැගේම යථාභූත ඥාන දර්ශනය වඩමින් සම්මෝහ අභිනිවේෂයේ මැලකවත් වෙනවා. ආදීනව අනුපස්සනේ වඩමින් ආදානයේ මැලකවත් වෙනවා. පටිසංකානුපස්සන වඩමින් අපටිසංකා මැලකවත් වෙනවා. විවක්ඛානුපස්සන වඩමින් සංයෝගාභිනිවේෂයේ මැලකවත් වෙනවා. රාගයන සෝතාපට්ටි මාර්ගයේ වැඩමින් සෝවාන් මාර්ගයෙන් නැසන්න කෙනෙක් හේතයන් ප්‍රහාණය කරනවා. සකදාගාමී මාර්ගයේ වඩමින් අවදාරිත කෙලෙස් මෙලකවත් වෙනවා. අනාගාමී මාර්ගයේ වඩමින් සංසාරගත කෙලෙස් මෙලකවත් වෙනවා. යක්වත් කරනවා නාශනවා. අරිහත් මාර්ගයේ වඩමින් සියලු ක්ලේශයන් මෙලකවත් වෙනවා. විනාශ කරනවා. මේ විදිහට නෛෂ්ක්‍රාම්‍ය භාවනාවේ පටන් අරිහත් මාර්ගයේ දක්වාම කිස්හත් ආකාරයෙන් වඩන භාවනාව භාවනා රාමතාවයි. මේ මේ භාවනාවෙන් ග්‍රහණය කළ ක්ලේශයන්ගේ ග්‍රහණය කිරීම භාවනා රාමතාවයි. මා සතිපට්ඨාන සූත්‍රය හා මධ්‍යම නිකාය සතිපට්ඨාන සූත්‍ර දේශනාව සඳහන් වෙනවා ආනාපාන සතිය. ආනාපාන සතිය වැඩිම භාවනා රාමතාවක්. ක්‍රියාගත මානසිකාරයේ භාවනා රාමතාවක්. දතු සංඥාන්නේ මානසිකාරයේ භාවනා රාමතාවක්. කටිකෝල මානසිකාරයේ භාවනා රාමතාවක්. ධාතු මානසිකාරයේ භාවනා රාමතාවක්. ජීවිතේ නවය භාවනා රාමතාවක්. වේදනානුපස්සනා භාවනාරාමතාවක්, චිත්තානුපස්සනා භාවනාරාමතාවක්, නීවර නිදාසනා භාවනාරාමතාවක්, ඉස්ලාම් නිදාසනා භාවනාරාමතාවක්, ආයත නිදාසනා භාවනාරාමතාවක්, වජ්ජාංග නිදාසනා භාවනාරාමතාවක්, ආනිසත් නිදාසනා භාවනාරාමතාවක්. භාවනාරාමතා විශේෂක සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ සඳහන්ව පවතිනවා. එවැගේම දීඝනිකාය දසුත්තර සූත්‍රයේ සඳහන් වෙනවා ඒකං ධම්මං භාවෙන් තෝරන ඒකං ධම්මං පජහන් තෝරනති එක් ධර්මයක් වඩමින් එක් ධර්මයක් ග්‍රහණය කරමින් සිත් අලලා වාසය කරනවා බලන්නේ භාවනා වශයෙන් ආගත සතිය නසන්නේ අසීමානය දේනම් මේ භාවෙන් තෝරනති දේධම්මේ පජහන් තෝරනති ධර්ම දෙකක් වඩනවා ධර්ම දෙකක් නැසෙනවා වඩන ධර්ම දෙක සමති විපස්සනා භාවනා දෙකයි නැසෙන ධර්ම දෙක අවිද්‍යාව භව තෘෂ්ණා දෙකයි කයෝ ධම්මේ භාවෙන් තෝරනසේ කයෝ ධම්මේ පජහන් තෝරනසේ ධර්මතා තුනක් වැඩමින් සිතලා වාසය කරනවා ධර්මතා තුනක් ප්‍රහාණය කරනවා වරන් ධර්මතා තුන නම් ත්‍රිවිධ සම්මා සමාධියයි ඒ කියන්නේ සංකප්ප සවචාර සමාධි අවිතක්ක විචාර මත්ථ සමාධි අවිතක්ක අවිචාර සමාධි කියන සීලම සමාධි කොටස් තුනකට බෙදෙනවා අර්ථ සමාපත්තියේ මේකයි කියලා තියෙනවා එතකොට ප්‍රහාණය කළ යුතු ධර්මතා කාම සංඥා භව සංඥා විභව සංඥා කියන තෘෂ්ණා කාය තුනයි. දක්කාරෝ ධම්මේ භාවෙන්තෝ රමති දක්කාරෝ ධම්මේ පද පදහන්තෝ රමති. කර්ම හතරක් වඩනවා කර්ම හතරක් ප්‍රහාණය කරනවා. වර්ණ ධර්ම හතර සතිපට්ඨාන සතරයි ප්‍රහාණය කරන්නේ සතර භෝගයයි. ඊළඟට පංච ධම්මේ භාවෙන්තෝ රමති පංච ධම්මේ පදහන්තෝ රමති. ධම පහක් භාවනා කරනවා. එනම් පංචාංගික සම්මා සමාධියයි. නීති පරණතා, සුඛ පරණතා, හේතෝ පරණතා, ආලෝක පරණතා, පච්චේකන නිමිත්තන් කියා පංචාංගික සම්මාසන අධ්‍යක් කියනවා. නීති පරණතා කියන්නේ ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන. සුඛ පරණතා කියන්නේ තෘතිය ධ්‍යාන. මේ සුඛ තෘතිය ධ්‍යාන. හේතෝ පරණතා කියන්නේ හේතෝ පරිඥානයි. ආලෝක පරණතා කියන්නේ දීපචක්කු ඥානය. පස්වේකන නිමිෂ්ඨං කියන්නේ ධාරේ තනතුරු ත්‍ත්වේසා නුවණ. මේකට කියනවා පංචාංගික සම්මා සමාධිය. ඉන් නඳුන ලබන්නේ පංච නීවරණ ධර්ම. මේ ධම්මේ භාවෙන් දෝරණකේ මේ ධම්මේ පජහන් දෝරණකේ ධර්මතා හයක් වඩමින් ධර්මතා හයක් ප්‍රහාණය කරමින් සිත් සම්වා වාසය කරනවා. ඒ වගේම ධර්මතා හය නම් සත්‍ය අනුශේ අනුශේතියයි. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, සාගානුස්සති, දේවතානුස්සති. මේ ධර්මතා හය යටි යුතු අනුස්සති හයයි. ප්‍රහාණය කළ යුතු ධර්මතා හය නම් රූප සංහා, ශබ්ද සංහා, ගන්ධ සංහා, රස සංහා, පොට්ටබ්බ සංහා, ධම්ම සංහා කියන සංහා හයයි. සත්‍යධම්මේ භාවෙන් තෝරමදි සත්‍යධම්මේ පජහන් තෝරමදි ධර්මතා හයක් හතක් වඩනවා එනම් සත්‍ය බොද්ධංග ධර්මයයි සති, ධම්මවිචය, විරිය, දීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා, බොජ්ජංග හත. සාහනීය කරන ධර්මතා හත තමයි අනුසේ හත. කාමරාගානුසය, පටිඝානුසය, මානානුසය, දිඨානුසය, නවරාගානුසය, අවිජ්ජානුසය. ඊළඟට අට ධම්මේ භාවෙන් තෝරනති අට ධම්මේ පජහන් තෝරනති. වදන ධර්ම අට නම් සම්මා දිට්ඨියාදී මාර්ගාංගාටයි. සාහනීය කළ ධර්මතා අගලන් අත්ත නිස්සද්දයයි. මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි. නවධම්මේ භාවෙන් දෝරමති, නවධම්මේ පජහන් දෝරමති. ධර්මතා නමයක් වඩනවා, ධර්මතා නමයක් සාහනීය කරනවා. ගලන් කර්මතා නමය නම් නවවිද පාරිශුද්ධ ප්‍රාදානියංග නමයයි. පාරිශුද්ධ ප්‍රාදානියංග කියන්නේ සීල විසුද්ධි ප්‍රධානයංගය, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, සංඛාරෙන්න විසුද්ධි, මාර්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි, කටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි, ඥාන විසුද්ධි, විමුක්ති විසුද්ධි. මේ කියන හත් නවයට කියනවා නව පාරිශුද්ධි ප්‍රධානයංග නවය කියලා. සහ මේකන ධර්මතා නමය නව මිච්ඡත් නව නාමක ධර්මයි. නව නාමක ධර්ම කියන්නේ කුෂ්ණාමූලක ධර්ම නාමයයි. කන්නම් පටිච්ච පරිේෂණ පරිේෂණම් පටිච්ච ලාභෝ ලාභම් පටිච්ච විනිච්ඡයෝ විනිච්ඡම් පටිච්ච සම්දරාගෝ සම්දරාගම් පටිච්ච අජෝසාන අජෝසානම් පටිච්ච පරිංගහෝ පරිග්‍රහම් පටිච්ච මච්චරියං මච්චරියම් පටිච්ච ආරක්ඛා ආරක්ඛාරිකරණ දණ්ඩාදාන සත්තාදාන කලහ විග්‍රහ තුන්කෝ දේශඤ්ඤ මුසාවාදා අනේකේ පාප කුසල ධර්මා සම්භරಂತಿ මේ ධර්මතා නමයක් තියෙනවා යමක් නොලැබූ යමක් ගැන තෘෂ්ණාව නිසා සොයනවා. සෙවීම නිසා ලබනවා. ලැබීම නිසා නිශ්චය කරනවා. නිශ්චය නිසා චන්දරාගය ඇති වෙනවා. චන්දරාග නිසා බලවත් තෘෂ්ණාව ඇති වෙනවා. අජෝසා. අජෝසා නිසා මස්මී තමා සායිත කරගන්නවා. පරිග්‍රහෝ. පරිග්‍රහ නිසා ආරක්ෂා කරනවා. ආරක්ෂා කිරීම නිසා දණ්ඩා දාන, කලහ දාන, විවාද, සුවන්දුව, ප්‍රේසෙන් මුසාවාදා කියන මේ මේ පාප ධර්මයන් සිද්ධ වෙනවා. මේ සියල්ලට හේතුව තෘෂ්ණාව. නිසා මේ තෘෂ්ණාව මුල් කොට ඇති ධර්මතා නමේ ප්‍රහාණය කරනවා. නව දසධම්මේ භාවෙන් දෝලම තේ දසධම්මේ පජහන් දෝලම ධර්ම 10ක් වඩනවා කියන්නේ කසින භාවනා 10යි. පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින, නීල කසින, පීත කසින, ලෝහිත කසින, ඕදාත කසින, ආලෝක කසින, ආකාශ කසින 10යි. මේ 10යින්ම රූපාචර ධ්‍යාන සියල්ල උපදවනවා. ආකාශ කසින හැර ඉතින් නමෙන් අරූප ධ්‍යාන හතරක් උපදවනවා. දසදාමයේ පදහන්තෝ නම් පිටේ මිච්ඡත් ධර්ම 10ක් තියෙනවා. මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා සම්මන්ත, මිත්‍යා ආදීන, මිත්‍යා වායාන, මිත්‍යා සති, මිත්‍යා සමාධි, මිත්‍යා ඥාන, මිත්‍යා විමුක්ති. මේ ධර්මතා 10 වශයෙන් සිතාවා වාසය කරනවා. මෙසේ දසුත්තර සූත්‍රයේ අනුරූපව භවනාරාමතාව දසාකාරයෙන් විස්තර වෙනවා. අභිධර්ම පිටිනේ සමසතරේ සත්‍යානීකාකාර මහා විපස්සනා වශයෙන් පංචස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්නතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ කලෝකතෝ ඊසිතෝ උපද්දෝතෝ භයතෝ උපසන්නතෝ කලතෝ සබංගතෝ අග්නෝතෝ අකානතෝ අලයනතෝ අසරණතෝ රිෂ්ඨතෝ දුච්ඡතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ ආදීනමතෝ විපරිණාම ධම්මකෝ අකාරකතෝ අගමූලකතෝ වදකතෝ විභවතෝ සාසෝතෝ සංකතෝ නාරාමිතෝ ජාති ධම්මකෝ ජරා ධම්මකෝ ව්‍යාධි ධම්මකෝ මරණ ධම්මකෝ ශෝක ධම්මකෝ පරිජය ධම්මකෝ උපායාස ධම්මකෝ සංකේත ධම්මකෝ භාවෙන් තෝරණති මෙන්න මේ ධර්මතා 40ක් වෙන වඩන්නේ ඒකට කියන සත්‍යාලී සාකාර මහා විපස්සනා කියලා පංචස්කන්ධේ අනිච්චතෝ පස්සන්තෝ අනුභවී සංකම්පින් ප්‍රතිලබති පංචන්නං කන්දං නිරෝධෝ නිච්ඡං නිබ්බානංති පස්සන්තෝ සම්මත ඥාන මොක්ඛමති මේ විදිහට විස්තර වශයෙන් හතරේ සාකාරයෙන් කියනවා පංචස්කන්ධේ අනිච්ච වශයෙන් භාවනා කරද්දී අනුභවම සාන්තිය නම් විපස්සනා වීථියට ගත ගන්නවා පංචස්කන්ධය යගේ නිරෝධය වූ නිර්වාණය නිත්‍යයි නිවනින් කල්පනා කරන්නාගේ මනස්කාර කරන්නාගේ සිට සම්මත නියම නම් වූ ලෝකෝත්තර මාර්ගයට දැස ගැනීම සිද්ධ වෙනවා. මෙම 40 ආකාරයකින් අර චක්කානීපාසාකාර මහා විපස්සනා ලැබීමයි අභිධර්ම ක්‍රමයට අනුව භවනාරාමතා නම් හැඳින්වුවේ. ඉතින් සරුවඥන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. මේ කෝපිච්චේ චක්කාරෝ අරිය වංශා අග්ගඤ්ඤා රක්ඛඤ්ඤා පුරාණා සං වංශඤ්ඤා පුරාණා සංදින්නා සංදින්න දුර්වා සසංකේයන්තන සංකේයී සම්පේ අපපතිකෝත්තා සමනේ බ්‍රාහ්මනේ නියුතේතේ ඉනේත කෝපිස් මේත පනතික්කනේ මිස්සු කතුනි අරේවත්තේ සමන්නාගතෝ විද්දු පුරක්ඛිනායසේ පිළිසාවෙනි හරති සේවාරතින් සාතේන සංවරති සාතේ පක්ඛිනායසේ පිළිසාවෙනි හරති සේවාරතින් සාතේන සංවරති සාතේ උත්තරාශය දිශායේ තේසේවල තේසාතේන තනර දිශාතේ දක්ෂිනායේ දිශායේ නිරතේ සේවල තේසාතේන තනර දිශාතේ සංකේසේතු අර්ථිතයාති සබෝමි විස්තරේ දීරෝති මහණෙනි මෙන්න මේ කියන ලක්ෂේ අග්‍රයයි ගන්නා ලද ඉර රාශියක් නෑ ගන්නා ලද වංශයයි ගන්නා ලද පෞරාණිකයයි ගන්නා ලද මුල් කාලයේට ඇති බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ප්‍රතික්ෂේප නොකරන අතීත කාලයේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ප්‍රතික්ෂේප නොකළ වර්තමාන කාලයේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ප්‍රතික්ෂේප නොකරන මතුවනාගතයේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ප්‍රතික්ෂේප නොකරන ලබන සීල බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් කිසිසේත් ප්‍රතික්ෂේප නොකරන ලැබෙන මේ ආර්යවංශ ප්‍රතිපදා හතරයි මහණේ මේ ආර්යවංශ ප්‍රතිපදා අතරේ සිහිති විශ්ව නැගෙනක දිශාවේ සිටියොත් උන්වහන්සේ නැඩපවත්වන්න ක්ලේශයකට සමර්ථ වන්නේ නැත. උන්වහන්සේ ක්ලේශයන් නැඩපවත්වන්න සමර්ථ වෙයි. බටහිර දිශාවේ වාසය කළොත් ක්ලේශයන් විසින් නැඩ පැවැත්වෙන්නේ නැති වෙයි. උන්වහන්සේ විසින් ක්ලේශයන් නැඩ පවත්වන්න ලැබෙයි. උතුරු දිශාවේ දකුණු දිශාවේ යම් දිශාවක ඒ හේරයන් වහන්සේ විසේන විශේෂයෙන් අරපියාදී ක්‍රේතයන්ට බැලපවත් විය නොහැකි වෙයි. උන්වහන්සේම අරති සංඛ්‍යාත ක්‍රේතයන් බැලපවත් ගන්න සමර්ථ වෙයි. සම්මත් හේඳ මහණෙනි ආර්ය වංශ ප්‍රතිපදාවේ පිහිටි හේරයන් වහන්සේ උන්වහන්සේ ක්ලේශයන් මැඩපවත් ගන්න අතිශයම සමත්යි කියන කවසාන වශයෙන් දේශනා කළා. නාරසීලං සාති නාරසීල සංහති දීලෝව අරතිං සාති දීලෝ විහරතිං සහෝ සම්බකාම වියා පතං පාය කනුන්නං කෝනිහාරේ නිකං යම්මෝන දස්සේව කෝසං නින්දිතු නරපති දේවාපිනං පසං සම්ති බ්‍රහ්මනාපි පසං සිතුති නාරදී වීරං සහති ආරිවන්ත ප්‍රතිපදාවේ දීකා සිටි වීරය කෙලෙසයන් විසින් සංස්මේ යටපත් කළ නොහැකි වේ නාරදී වීර සංහති මේකයෝ මේ ආර්යවංශ ප්‍රතිපදා කරන සීලයන් මැඩපවත්වෝ ස්වාමෝ නොවේති. සීලෝව අරකින් සහදී ආර්යවංශ ප්‍රතිපදාවෙහි තියෙන සීලයන් වහන්සේන මේකයන් මැඩපවත්වයි. සීලෝහි අරකින් සබෝ ආර්යවංශ ප්‍රතිපදාවෙහි තියෙන සීලයන් මේකයන් මැඩපවත්වීමේ දක්ෂ විහායින උන් කාලයේ ඇති ක්ලේශයන් ප්‍රහාණය කළා වූ කලොන්නම් කෝ නිවාරේ මේකයන් මුදනේ කළ ගුරු කළ උන්වහන්සේ නැලැක්වීමට කවරේ සමර්ථද නික්කං ජම්මෝන දස්සේව ගාම්බෝනන්ද ස්වර්ග ස්වර්ණ නික්ෂයක්සේ හෝතන් නිදි කුමාරහති මහාසර නින්දා කරන්න සුදුසු වන්නේ කවරෙක්ද ඒවා අපි නම් පසල් කන්ති කබිනි ලෝක වාසී දෙවියෝ දුන්නාසර ප්‍රශංසා කරති බ්‍රහ්මනාපි පසංසිතෝ රූපේ බමනවැසි බ්‍රහ්මයන් විසින්ද එවැනි උත්තරයන් වහන්සේ ප්‍රශංසා කරන ලැබෙති. මේ අන්තිම ගාථාවේ පිළිදෙණයි. මේ දේශනාව ඉදම රෝච භගවා අත්තමනාතේ විස්සු බමවතෝ භාසිතං අභිනන්දන්ති. නිමස්මීච කන අයියා කන්නස්මින් භඤ්ඤමානේ ප්‍රඥාණිය සදා සමර්ථානං වික්ඛූණං අනුපාදාය ආසරෙහි විස්ථාන විනිස්සු විමුක්ති සූති සරුවක්යන් වහන්සේ විසින් මුලනදාම යහපත් කොට අර්ථඥාන සම්පූර්ණ කොට සර්වාකාරයෙන් සුපරිසුද්ධ වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන අධකාමී මේ දේශනේ පැවැත්වූ කෙනෙහි සාමධානව සමන් දී සිටියේ වික්ෂුන් වහන්සේලා ගෞරව සංකේතෝ සාදුකාර දී පිළිගත්තා මේ දේශනාව නිමෙන්නකොට සමාධි පිටින් තරම් දුන් විචින් වහන්සේලා 40000ක් දෙනාගේ සිට මේ සම්යෙන් දුරුවි අරහත්ත්වේ සාක්ෂාත් වුණා. දැන් මේ දේශනාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ බොහෝ සංකේත හැඳින්වීමක් වෙන මේ සියල්ලෙන් සියල්ල විස්තර කරනවා නම් දැන් 12ක් විතරක් ඕනේ වෙයි. නමුත් මේන් අපි බලාපොරොත්තු වෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසය මේ ජීවිතයේම ආධ්‍යාත්මික වශයෙන් කරණගේ කරණගියෙන්න තියෙන ක්‍රියක ධර්මයන් වැඩපවත්වමින් ධර්ම සැපයෙන් දක්වත් වූ ජීවිත උදාපත් කොට එමගින් අනුසේ වශයෙන් දෙන ක්‍රියයන් ප්‍රහාණය කළ සදාකාලික සැලසුම වෙන සතර මඟ ඵල නිවන් අවබෝධ කරගැනීමයි එනිසා මේ ආදිවාස ප්‍රතිපදාව පූර්ණේ කරන විසුන් වහන්සේ ඇතොත් උන්වහන්සේගේ මුල් පියවරේ පටන් ආධ්‍යාත්මික සංසමක් අසීමිත සංසමක් වින්දනය කරන්න සමත් වෙනවා. එනිසා තමයි ඈත ආදීනේ වැඩිහිටිය ස්වාමීන් වහන්සේලා දුක්තරවලට ගියත් ගම් කලාවකට වැලි කලාවකට ගම් කලාවකට ගියත් අහෝ සුඛං අහෝ සුඛං යා ප්‍රීතිවා කියයි. අහෝ සැපයි අහෝ සැපයි කියලා ප්‍රීතිවා කියයි. ඒ මොකද උන්වහන්සේලාට ආධ්‍යාත්ම වශයෙන් ලැබෙන නිර්ආමිත සැපයේ නිවන්තක් නැහැ. ඒ නිර්ආමිත සැපයේ ඉඳගන්නට බුදුරජාණන් වහන්සේ දේශු ආරිවන්ත ප්‍රතිපදාව ඒ කාරණ මාර්ගයක් වෙනවා. ඒ වගේම මේ ජීවිතයේ තුලදීම සමාජයේ සංකාමයේ සදාංග වශයෙන්ද, විස්කම්බල වශයෙන්ද, සමුච්ඡේද වශයෙන්ද, විස්කරණ වශයෙන්ද, කටිපස්සද වශයෙන්ද ප්‍රේෂයන් පහමේ කරලා අර ඈතාශීතේ වැඩිහිටිය සියලු බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා යම් වන් සාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවක් සාක්ෂාත් කළසේක නම් මේ අජාති ආජර අවියාගේ අශෝක අනුපායාස අනුත්තමා නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිස මේ දේශනාව උපකාරී වෙනවා. නිසා අපි මේ සිල් පිළිසේ සමගත්, ධන පිළිසේ සමගත් කාර්මිකව ආරාධනා කරනවා. නැවත නැවත ආදිවාසී දේශනාව ශ්‍රවණය කරත්වා දේශනාව සාකච්ඡා මාර්ගයේ විමසාබෝධ කරත්වා දහම් ප්‍රත්‍යක්මනී හේරමින් ආબોධ කෙරෙත්වා මේ අපි උපස්ථාන කරන සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ආනිවන්ත ප්‍රතිපදා අනුගමනය කරගන්න ශක්තිය ලැබේවා. එවාගෙන කිසි බෞද්ධයන්ට ඒ අනුව භාවනාරාමතා පිළිවෙත් මඟ අනුගමනය කරගන්න ලැබේවා කියන මේ ආරාධනය අපි පවත්වනවා. අද මේ මොහොතේ දෙසයක් වින්දුතුන් ධර්ම ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වුණ දෙසය දැන් දෙවිය කියා මෙතෙක් වේලා චිත්ත සංකානව අන්‍යේතමවි සාවධානව ධර්ම ශ්‍රවණය කිරීමෙන් භාවනාරාමත ආනිවන්ත ප්‍රතිපදාවක් දිනුනා කියලා සතුටුවන්න මේ මතම් මේ වෙනතුරු ගහක දසසේ ලක්ෂා මුකෝසත සීල ධර්මයන් සමාදන්ව භාවනානුකූලව භාවනාරාම කාලයේ ඉදීකිතේ දැන් මේ දෙපෑයකට ආසන්න කාලයක් ධර්මාශ්‍රවණය කිරීමෙන් අත්පත් වූ කුසල සම්භාර ධර්මයේ තුන් ලෝක පිහිටෙන්නේ සූවිච ආසංගන ජනතාව නිවන් කර පමුණවා වදාළ දස බලධාමී සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ පූජාවක් වේවා පූජාවක් වේවා සංඝ පූජාවක් වේවා ගුරු පූජාවක් වේවා ප්‍රතිපත්ති පූජාවක් වේවා සම්මා සම්බුද්ධ ශාසනය අවුරුදු 5000කට වැඩි කලක් මේ ලංකාව කීපේ නිර්මලව පැවැත්මට හේතු වේවා. ඒතර ශික්ෂාගා මේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා පෙරමනේ තියාගෙන නිවන් මඟ පාරමී පුරා ගන්නට මේ ධර්මය අපට ආශිර්වාදයක් වේවා. නමින් ලබාවක් ප්‍රාප්ත නොවේ ගුරුවර බන්දු මිත්‍රාගේ සකල ඥාත වර්ගයාට මේ ගුණ ලාභයක් වේවා මේ සෑම දිනාද මේ කුසල අනුභවයෙන් සුගති සැපත් කෙලවර සාන්ද අමා මහ නිවන් සුව ලබත්වා ආරක්ෂක දෙවි දේවතා මණ්ඩල මෙහින් අනුමෝදන්ව දේව ආරක්ෂාව සලසා දෙත්වා කතුරු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා ඉතවත් නදා සහිතව සෑම සත්නකමේ කුසලය නොමේ ලෝතුරා සූපනිස පවතිවා මෙල ආර්වස්ස දේශනේ පැවැත්වීමට ආරාධනා කළ පූජ්‍ය මේ ශලාවේ විනීත ස්වාමීන් වහන්සේටත් මෙහි නේවාසික සීලන ස්වාමීන් වහන්සේලාට මම දික්කේන භාවනා මධ්‍යස්ථානයේදී භාරකාර මණ්ඩලයේ සෑම දෙනාටම මේ සීල භාවනා පිළිවෙත් නිරත වූ සීල දෙනාටම මෙතින් දෙපින්න පින්න දානමාන උපස්ථාන කළ සෑම දෙනාටම ඉදිරියේදී මේ ස්ථානයේ බණ භාවනා වඩන සියල්ලන්ට මෙම කුසලානි සත්‍ය බලයෙන් මෙලොව වශයෙන් මිනිසත් සතරස්ස කාල දීර්ඝ අවසල වේවා. ආකිට පීඩාදියක් නොවේ කායික මානසික සැනසෙල්ලේ දෙනම දිනුවක් පාරමී ගුණයක් මුදුන්පත් වේවා. රජසුර සතුරු ගිනි ජල වාසනේ සාමියා හොදාට විපත්ති වලකීවා. කාචිත්ත තේදාදී කිම්තරව සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ සඳහා පහසු වෙන සැලසේවා. නමගන ජනකාත නිවන් ළඟ සුගති ළඟ දහම් ළඟ යහමඟ පහදා දීමේ ධර්ම ශක්තියද ලැබේවා. දසකසන සමාපatti දසසුබ සමාපatti ආනාපාන සති සමාපatti පාදකා සති සමාපatti බ්‍රහ්මචාර සමාපatti අරූප සමාපatti පස්සේ දසාකාර උපචාර කර්මස්ථාන චිත්ත සාකාර චිත්ත පරිධමන අභිඥා බල පංචකයේ විපස්සනා ඥාන පරම්පරා මුදුන් පමනවා ගැනීමට ශක්තිය ලැබේවා. සීකාමානී කරත්නේකින් කල්පරෝක්ෂේකින් භද්‍රගතේකින් මේ සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමුද්ද වේවා. අවුරුදු 120ක් කරන් දිවකලක් අපරාජිතව උදාර ලෙස බුදු සසුනේ පාරමී පුරා ගැනීමට දරුවන් පිහිටෙන් ආරක්ෂාව ලැබේවා. සතර ගමනේ සීල භාවයක් පාසා නරකාදී සතර පායෙන් ත්‍රිවිධ සත්‍යයනාසයෙන් අෂ්ට දුක්ඛක්ෂණයෙන් පංචමෙදාන් කරාමින් සම්පූර්ණ සදාකාත නිදේවා ත්‍රිේතුක ප්‍රතිසන්දේ ජාති ස්මරණ ඥානේ සම්‍යක් දෘෂ්ටියතු සත්පුරුෂ සංකේවණේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරයතු ධර්මාන් ධම ප්‍රතිපදාම යෙදෙනින් නිවන් මඟ පාරමී පුරා ගන්න ජාති ජාති ශාසනා වේවා සිල්වත් ගුණවත් නැලවත් බෝසත්ජනෝ කියන සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිමිතුලන් සේවක සේවිකාවන් කටුව සෝතේ පාරමී ගුණ පුරා දුක්ඛය සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදුමහා රහතන් වහන්සේ මේ සැලසේ වදාළ අජරාමර කාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍රාමුත් මහා නිර්වාණ සම්ප්‍රත්‍ය ප්‍රතිලාභයේ මේ කුණ සම්භාරය අප සමතේකසේ හේතු වේවා වාසනාව වේවා ආකාශත්ථාච බුම්මත්ථා දේවානාගාමහිද්దికා පුඤ්ඤං කං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථාච බුම්මත්ථා දේවානාගාමහිද්దికා පුඤ්ඤං කං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤං සම්මනෝ විශ්වා චිරං රක්ඛන්තු තුමේ සදා එත්තාවතාච අම්මේනි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ නීලානෝ ගන්තු සම්බ සම්පත්ති සිද්ධියා දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සංඝා භාවනා නිරතාන්තු ගච්ඡන්තු දේවතා ගතා ඉදං ඕයාති නං හෝතු සුඛිතාං විනාශයෝ ඉදං ඕයාති නං හෝතු සුඛිතාං විනාශයෝ ඉදං ඕයාති නං හෝතු සුඛිතාං විනාශයෝ ඉන්නා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාදමෝ සතං සමාදමෝ යාවනිපාන කත්තිය ඉන්නා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාදමෝ සතං සමාදමෝ යාවනිපාන කත්තිය ඉන්නා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාදමෝ සතං සමාධෝ හෝතු යානිපානපත්තිය ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බුද්ධා ශාසක භාවනා නියෝගීව ගත කරමින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත් කුසලානි සංසයෙන් කල්ෝකේ ඥාතීන්ට ජීවත් වන ඥාතීන් ආරක්ෂක ජීවි මන්දිරයේ විචාරිත නදා සෑම සත්නට සින්වත් සියලු දෙනාටත් මෙලොව පරලොව සුභසිත සැලසී පැතුම් බෝධින් ලෝකෝත්තර අමාම අනිවන් සුවක් වේවා සබ්බේ සයෝ වේවා යන්තු සම්බ නිරෝධෝ විනස්සතු නාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේනතා සම්බ දුක්ඛානුභාවේන සදා සොච්චි භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්මජම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචාරිණ චක්කාරෝ ධම්මා වන්දන්ති ආයුවන් සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti වේචේ අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු කොළඹාවේ අපේ කීර්තිශීල තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන භාවනා සංකේත වර්ෂයක් වීම නිමිත්තෙන් මේ විකුණු ආකාරය සහභාගී වූවා සීදීවත් ක්ෂේත්‍රයට වඩා උත්කර්ෂවත් සම්දමින් ඒ ප්‍රතිපatti සංවිධානය කරන්න සම්බන්ධ රත්නත්‍රේ දීත ආශිර්වාද ලැබේවා නාරදන භාවනා පන්තියේ පින්වත් ශ්‍රී සේවාව සංඝාත්මයාතුළු ඒ සමදෙනාට එසේම රත්නත්‍රය ආශිර්වාද වේවා මෙන්න දිත්තේන භාවනා මධ්‍යස්ථානයේ භාවනා යෝගී සිංහ සෑම දෙනාටත් ඉදිරිපානේ නිරුපාදකෝ භාවනා වැඩිමත තවතෝ ශක්තිය බලය රත්නත්‍යං භාවින් ලැබේවා කියලා ධ්‍යානශීලයෙන් කියනවා. ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ සවනට සිසිල සවනට සිසිලස තුලින් ප්‍රචාරය වන ධර්ම දේශනාවන් මුදල් ලැබීමේ පරමාර්ථය කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නා මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා